අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා ආන භාගියා දස අකුසල කම්මපථාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 218 වෙනි වැඩමුළුවේදීත් මතක් කරගනිමු. වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවදී අපි චාරිත්‍රාක් විදියට මතක් කරගන්න විදියට අපි මේ Nissan වලට ඇවිල්ලා භාවනා වැඩමුළුවකට මුළු දීලා සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න විශාල සංවිධාන ශක්තියක් අවශ්‍යයි. ගොඩාක් කැප කරන්න ඕනේ. කැප කරලා තමයි මේ වගේ 100ක් විතර පිරිසක් මේ එක ධර්ම මණ්ඩපයක වාඩි වෙලා බණක් අහන්න එක ශාලාවක වඩලා පරියන්කයක් කරන්න සක්මනක් කරනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා හැම කෙනාම සතුටෙන් ගත කරනවා අපිට හිතුව පැතුව පරිදි අපිට වැඩමුළුවකට මුළු දෙන්න පුළුවන් වුණා සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අපි මෙතෙන් එනකන් තිබුණ උනන්දුව දැන් සමහරට අඩු වෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් අපි කොහොම හරි ආවනේ දැන් ඉතින් බස් එකට නැගිට පස්සේ බස් එකේ යයි. අපිට තියෙන්නේ බහින එතන බහින දන බලා ගන්න එක විතරයි කියලා උගෝ දෙනෙක් අර එන්න තිබුණ උනන්දුව එන් අවශ්‍ය තුල් වෙන්න තියෙන උද්‍යෝගය දවසකින් දෙකකින් නිකන් හේ බාල යන ගතියක් තියෙනවා. අඩු වෙලා යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ පළවෙනි දවසේම කියන්න වෙනවා අපි මේ මෙතෙන්ට එනකන් යම් කාලයක් ධනයක් ශ්‍රමයක් එහෙම නැත්නම් මෙහෙවීමක් කරාද ඒ ටික මදි වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අපි මේ තාක්කල් කරපු ප්‍රයත්නයෙන් ලැබිච්ච ප්‍රතිඵලයට කියනවා කාය විවේකී කියලා. අපි ගෙවල් දොරන ප්‍රශ්න අයින් වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා පොලිමේ තැටි අරගෙන ගිහිල්ලා බෙදාගෙන කාලා ජීවත් වෙනවා. ඔක්කොම එක හැලිය බත් කනකමටමටපත් වුණා. ඒකේ වෙන්නේ අපි එකිනෙකාගේ වෙන වෙන බැත්ත ලියවාගෙන පවුලේ ඇත් එක්ක හදා බෙදන කනවා නෙවෙයි. ඒකට අපිට ඒ කායි විවේකේ ලැබෙනවා. අපිට සරස්සලා තියෙන තැනක පැදුරේලා ගත්ත බුදිය ගත්තා. ගෙදර වගේ ඒ කවිච්චි හැප පහසු ආතන මොකක්වත් නැහැ. ඒ වෙන් කෙරුවේ කැපකිරීම කරේ මේ කායි විවේකේ ලබා ගන්න. නමුත් මේ කායි විවේකයේ විතරක් මදි ਸਰවච්ඡ සාසනේ ਸਰව ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක සාක්ෂාත් කරගන්න. ඒකට චිත්ත විවේකයේ අවශ්‍යයි. චිත්ත විවේකයේ කියන්නේ අපි මෙහි ආවට පස්සේ අපු සමූහයේ භාවනා ඉන කරන වෙලාවේ කොච්චරක් අපේ හිත නිස්සාරණ වනේ තියාගෙන ඉන්න පුළුවන්. කොච්චරක් අපේ හිත කයේ තියාගෙන ඉන්න පුළුවන්. අර කොච්චර කායි විවේකී වීදම් කරලා ලබා ගත්තත් හිත තාම gedර යනවා. හිත තාම වෙන කෙනෙක් ගාවට යනවා. හිත තාම වෙන තැනකට යනවා. මේ ලස්සනට හදලා දීපු මේ කෙම්බිම මේ ക്ഷേම භූමිය මේ පිවිතුරු තැන මේ නික්ලේශී තන දැක දැක දැනදෙන උපයපුදේ හිත තියන්න බැරි ක්‍රම එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒක ශිෂ්ටාචාරයේ තුල පරිණාමයේ තුල අපි මානවය එකතු කරගත්ත දුර්ලකම. කාය විවේකයේ දුන්නට ඒක විඳින්න බෑ. චිත්ත විවේකයට යන්නේ නැහැ. ස්වභාවයෙන් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කාය විවේකය ලබා ගන්න යම් ආකාරයක ප්‍රයෝග යම් ආකාරයක ප්‍රයත්න යම් ආකාරයක ක්‍රමසාවිදි යෙදුවද ඒකක්වත් වළංගු නැහැ. චිත්ත විවේකයේ සඳහා. ඒක තව විදිහකට කියන්න පුළුවන් ඒ අපි යොදපු ක්‍රම සහ විදි ප්‍රයත්න මතුමත්ෙහි අලුතෙන් සටන් උපක්‍රම පුරුදු වෙන්න වෙනවා අලුතෙන් ආයුධ පරිහරණය කරන්න පුරුදු වෙනවා දැන් සටනට යන්න චිත්ත විවේකයේ සඳහා. ඉතින් ඒක තමයි සාමාන්‍ය භාවනා කියලා ලෝකේ හඳුන්වන්නේ ඒකට. ඒ චිත්ත විවේකයේ ලබා ගත්තත් ඒක තාම අපිට පුළුවන් වෙන්නේ සරුවචනන්සේ පහළ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච ඉහළ මානසිකත්වයේ ගන්න මිසක්කා චිත්ත විවේකය පූර්ණ නිවනක් ඇති කරන්නේ ඊට පස්සේ ඒක උපදි විවේකයට හරවන්න ඕන. එතකොට මේ නිස්සන්නවණේ කරන ප්‍රයත්න ටිකත් මදි. ඒකත් එහා ගිය තියුණු සියුම් කරන ගතියත් සියුම් කරන තියුණු කරන ගතියක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේකට අපි පළවෙනියෙන්ම අර කාය විවේකයේ වැදගත් වෙනවා. නමුත් ඒකේ මදි. ඒක චිත්ත විවේකයට හරවන්න ඕනේ. ඒකත් කාය චිත්ත විවේකයේ මතින් උපදිව්‍යයකට යන්න ඕනේ. ඉතින් ඒ gedara dore ඉන්න කෙනාට මේක අදාළ නැහැ. ඒගොල්ලන් තියෙන්නේ gedara මේලාට පහන් පත්තු කරලා තියනවද, බිතුල අතු ගාලා තියනවද, උයන්න කන්න බඩලා ඇති කරලා තියනවද, පොල් තියනවද බලන එක විතරයි. ඒකවත් එක්කෙනෙකුට සතුට වෙන්න බෑ. දැන් මේ ආට පස්සේ ඒක පැත්තක දැම්මම පස්සේ අපිට තියෙන වෙන ප්‍රශ්නයක්. මේ ලැබිච්ච විවේකයේ තුල හිත ඒකෝදි භාවයටපත් වෙනවද? ඒකාග්‍ර වෙනවද? මං අනේ මේ ඉන්න එක සැපයි කියලා මේ වැඩමුළුවේ ලැබෙන වාතාවරණය අපි අබිරමණය කරනවාද කියලා. අපි ප්‍රමෝදවත් වෙනවාද කියලා. මූණුල නම් තියෙන නිකන් එන ගහච්ච සෝම් පිටිනේ වගේ ගතියක්. නිකන් අඹාගෙන අඬාගෙන ඉන්නේ. ඒ සතුටු ගතියක් පේන්න නැති ඒකේ නිසන්මනේ දෝෂෙත් එක්ක තමයි ඒක තියෙන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒක උපයන්න ඕනේ. මේ ටික උපයාගත්ත කෙනා ඊගාවෙක උපයන්න ඕනේ. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒ ඉපීම සඳහා සරුවචන්සේ අනුග්‍රහිත සූත්‍රයේ මේ ලබාගත් කායි විවේකය පස්සාකාරයකින් අනුග්‍රහ කළොත් ඒක චිත්ත විවේකයට උපදි විවේකයට තුරු දෙනවා කියලා තමන් වහන්සේගේ සාරාංශික කල්පලක්ෂයක බෝධි සම්භාර ධර්ම පිටු කරලා ඒ අනුගහිත සූත්‍රය දේශනා කරනවා. පංචෛ භික්කවේ ධම්මේයි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්තියාච චේතෝපල විමුක්ති සමාපත්තියාච පඤ්ඤාපල විමුක්තියාච පඤ්ඤාපල විමුක්ති සමාපත්තියාච හෝති මහනි මේ ලැබිච්ච මේ කාය විවේකය අපි ළඟ දැනට තියෙන සම්මාදිට්ඨිය කියන්නේ කාය විවේකේ ලබා ගන්න යම් ප්‍රමාණයක් අපි කිරීමක් කරන්න එපායි අන්නේ සම්මාදිට්ඨිය පස්සාකාරයකින් ඇදෑරියේ නැත්තම් අනුග්‍රහ කළේ නැත්තම් ඉදිරි ගමන ඒක විසීම වෙන්නේ නැහැ දැන් මේක ලබා ගන්න වෙහෙස වෙච්ච එකනට තව වගකීම් භාරයක් කරේ කියන්නේ හදන්න. ඉතින් මේ කාරණා පහ අපුයි මේ වගේ පිරිසක් සාමූහිකවත් වග වෙන්න ඕනේ. පුද්ගලිකවත් වග වෙන්න ඕනේ. ඒවට කියනවා සදාචාරාත්මක වගකීමක් කියලා. එතෙන් සදාචාරාත්මක වගවීමක් කියලා කියනවා. මේක හැබැයි සදාචාරයට පොඩ්ඩක් එහා ගිය තැනක්. අන්න ඒ විදිහට බලනකොට අනුග්‍රහිත පහෙන් ඉස්සල්ලාම සරුවච්චන්සේ සඳහන් කරන සදාචාරය තමයි සීල අනුග්‍රහිතා හෝති. තමන් මේ සමාදන් වෙච්ච සීලය දරුගබක් රකින්න මවක් වගේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ රැක ගන්නවා. ඒක කඩාගත්තොත් පල්ලහිල් වෙච්ච මල්ලකට බඩු දැම්මා වගේ එකතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපි සමාදන් රකින්න සීලය ශිෂ්ටාචාරයේ හික්මීම සීතල ගතිය තමන් පුද්ගලිකව රැක ගන්නවා. ඒ වගේම සමු සමුස් තමස්තයක් වශයෙන් සිල්වන්ත පිරිසක් වෙන්න ඕන. ඉතින් ඒකේ තියෙන තෙද ඒකේ තියෙන වෙනස තමයි අපි වාගෙන් පිරිසක් හම්බ කරපු සීළු වස්තුව ගෙනලා උයලා පිහලා හරි ගස්සලා අපිට දීලා අපිට වඳිනවා. මේක බුද්ධ ආගම විතරයි තියෙන්නේ. වෙන කිසිම ආගමක පුද්ගලයෙකුට පුද්ගලෙක් වඳින්නේ නැහැ. වැන්දොත් දෙයයන් ආශ්‍රිත නිග්‍රහයක් වෙනවා. වැඳුම් ලබන්න පුළුවන් එකම කෙනා දෙයයන් හන්සේ විතරයි. පුද්ගලෙක් පුද්ගලෙක් වඳින්නේ සීලයේ අනුව ਸਰුවඥ ශාසනය විතරමයි. ඒ වැඳිල්ල වඳින්නේ මොකටද? ඒ හම්බ කරන මිනිස්සය ඇවිල්ලා අපි දීලා වඳිනවා. සාමාන්‍යයෙන් වඳින්නේ ගන්න එක්කන දෙන එක්කනට වඳින එක නේ තෑගි ප්‍රදානෝත්සවවල සිද්ධ කරන්නේ. එයා තෑග්ගක් දෙනකොට අපි වැඳලා පිටිපස්සෙන් පිටිපස්සට මේක එහෙම නෙවෙයි. දෙන කෙනා වදිනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියන අපිට බුදුහාමරෝ දීලා තියෙන පුදුමාකාර හිඟන ගමක්. ඒ හිඟනකම කොච්චරද කියනනම් අපිට දීලා අපිට වදිනවා. ඉතින් මේ සුදු වෙනගත්ත කට්ටිය මොකද වදින්නේ? සීලේ. එමෙතේකට දඬුවම් කරන්නවක්වත් වෙන ලාභ සත්කාර මොකක්ද ඕගොල්ලන්ගෙන් අබමල් රේණුවක දෙයක් පිටිපස්සෙන් අප බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඇත්තෝ සිල් ලකිනවා අපිට බෑ අපි සීල විනය සාසන. ඉතින් අපි ඊට පස්සේ කරගෙන්න එපායි. එහෙම නැත්නම් මහ හොරෙක් බවටපත් වෙනවනේ. සීල තුන් වෙනුවෙන් දෙන දෙමේ දේ කාලා සීල් රැකේ නැත්තම් ඒකට කියනවා සීල අනුග්‍රහිතේ කියලා. ඊට පස්සේ අපි ඒ සීල අනුග්‍රහිතේ රැකගෙන අත අපිට අත ධාන දවස නිකන් ගත කරනා නෙවෙයි. සුත අනුග්‍රහිතට. ඒක තමයි මේ බණ අහනවා කියන්නේ. අපි ගෙදරදී බණ අහනකොට පොල් ගන්නවනේ. ගෙදරදී බණ අහනකොට අනම්මනම් වැඩ කරනවනේ. මෙහෙ නෑ. බනහන වෙලාවේ එච්චරමයි. ඒ බනහන පැයි ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තාම ඉන. මේ විදිහට බන ඇහුවොත් විතරයි බන අහනවා වෙන්නේ නැත්තම් කියන්නේ ඇහෙනවා කිය. ඒ නිසා කටුකුරුන් දේශාන්ත කියනවා අහන බන සහ ඇහෙන බන කියලා දෙකක් තියෙනවා. හුඟ දෙනෙක් බන හැල්ලුවට ලක් කරලා ඇහෙන බනක් වාටපත් කරගෙන ධර්මයේ අව탁සීරුවටපත් කරනවා. විඥානරාම සාංශේ මතක් කරනවා 1901 ඉපදිච්ච ස්වාමීන් වහන්සේ 12 13 කට පැවිදි වෙලා 1992 වෙනකන් ජීවත් වෙලා ඒ ඒ සතවර්ෂය ඇතුළත සඳහන් කරලා තිනවා මෙච්චර බණ අහන යුගයක් නම් සිංහල බෞද්ධ ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ කියලා. මේ කොච්චර බණ ඇහුවත් රට නරක් වෙනවා. මොකද මේ? මොකද මේ ඇහෙන බණ ඇහෙන බන අහන බන නෙවෙයි. දැන් අපි එහෙම නෙවෙයිනේ අපි සීළු වැඩ බහ තබලා ඒ සඳහාම එළඹිලා බන අහනවා. ඉතින් ඒක ධර්ම ගෞරවය කියලා එකට කියන්නේ. අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. කිය අර්ථය දැනගැනීමෙන් වචන දැනගැනීමෙන් කන් යොමාගෙන හිත නමාගෙන රුකුල් දීලා කන් දීලා අහගෙන ඉනවා. ඒකයි මේ වෙලාවේ රේඩියෝ එකේ යන බණක් අහන පිරිසයි දිහා බලනකොට වෙනස දකින්න මේක හරි වියදම් අධිකයි හැබැයි. මේක ලේසි නෑ. මේකට ඒ සඳහාම අප ඒකට කියනවා සුත අනුග්‍රහිත. මේක අපිට එතන එතන සුතමේ ඥාන ලැබෙනවා. අපිට අසුවිරු ඥාන ලැබෙනවා. හැබැයි මේ බණ ටික බැලුවොත් මේ මං කියන්න හදන ටික මේ කට්ටිය ඔක්කොම අහලා තියෙන දේවල්. එකක්වත් මං හිතන්නේ අලුත් දේවල් තිය කියලා තියෙනවා නම් ඒත් මම ගොතපු දේවලුත් නෙවෙයි, මගේ පබඳුවක් නෙවෙයි. ඒක බුදු ආමසෝන් කියප එකක් තමයි. ඒ දේ වුණත් මේ අහන්ට සැදී පැහැදී සිටගෙන බනහන නිසා ඒකට අපි දක්වන ගෞරවය කොච්චරද කියනවනම් පොඩි වේදනාවක් ආවට අපි ඇඹරෙන්න යන්නේ මොකද අපි දන්නවා අනික් කෙනෙකුට බාධා වෙන්නේ ඉඳී අපි ඒක කාගෙන සමහරව සමහර දැන්නවත් වලිගයට වාඩි වෙලා ඇති වලිගේ තද වෙනකොට රිදෙනවා වලිගේ ගසන්න යන්නේ නැහැ වාත පිට වෙන්න ඉඳී තියෙනවනේ ඒ වලිගේ තද කරගෙන බනහන. ඉතින් ලොකු සාන්ති කියනවා පැයෙන් නිවන් දකින්නේ ඒ වේදනාව කාගෙන බනහන්නේ. එහාට බැන්න අලිය නාලියා දඟල දඟල බනහන්නේ. ඒකට කියනවා සුතානුග්ගහිතය කියලා. ඊගාට තියෙනවා සාකච්ඡානුග්ගහිතය කියලා එකක්. අපි අපි භාවනා කරපු දේවල් සපේලා කට හරි කියනවා. කවදාකවත් ගෙදරින් දැටි ගෑණි මිනිහට ඇත්ත කියන්නේ නැහැ. මිනිහා ගෑනට ඇත්ත කියන්නේත් නැහැ. දරුවා අම්මලා තාත්තලාට ඇත්ත කියන්නෙත් නැහැ. අම්මලා තාත්තා දරුවන්ට ඇත්ත කියන්නෙත් නැහැ. ලෙඩි කවදාකවත් දොස්තරට ඇත්ත කියන්නෙත් නැහැ. දොස්තර කවදාකවත් ලෙඩාට ඇත්ත කියන්නෙත් නැහැ. රට වැජියෝ කවදාකවත් රජුරවන්ට ඇත්ත කියන්නේ නැහැ. රට රජුරෝ කවදාකවත් රට වැසියට ඇත්ත කියන්නේ නැහැ. ගුරුවරයා කවදාකවත් ගෝලයට ඇත්ත කියන්නේ නැහැ. ගෝලයා කවදාකවත් ගුරුවරට ඇත්ත කියන්නේ නැහැ. මොකද්ද කුඩුකේඩුකමක් තියාන කතා කරන්නේ. අපි පරියන්කේ මේ කමඨහන් වාතාවේ සාකච්ඡායි කියන වෙච්ච දේ වෙච්ච හැටියට කියපන්. අපේ දිව ඇඹරෙන හැටි සත්‍ය ප්‍රකාශ කරන්නේ. අපේ පෑන ලියෙවෙන්නේ නැති හැටි. අපි මේ නන්නත්තර දේවල් ලියලා අර කොළ නාස්තික නැති දිහා බලනකොට පේනවා අපි මැරිලා ඉපදෙන්න එපායි. කෝවේ දාලා අරත් කරලා ගන්න ඕනේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. ඉතින් අපි එතෙන්දි පුංචි ළමෙක් වාගේ, බහතෝරන කෙනෙක් වාගේ, දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩිහිටියෙක් වගේ කොහොම හරි බලනවා මේ ආර්ය වෝහාරී දැක්ක දේ දැක්ක හැටියට, අහපු දේ අහපු හැටියට, විඳපු දේ විඳපු හැටියට, හිතච්ච දේ හිතච්ච හැටියට. නිවන්. කෙලින්ම නිවන. මේ දැකපු දේ මේක දැක්කොත් හොඳ නැහැ, කිව්වොත් හොඳ නැහැ කියලා ආලවට්ටම් දාන්න ගියොත් අහපු දේ මේක කිව්වොත් හොඳ නෑ මේක නම් හොඳ වෙයි කියලා ආලවට්ටම් දාන්න ගියොත් විඳපු දේ හිතපු දේ කවදාකවත් sannivedanaක් වෙන්නේ නෑ ඒ නිසා අපි ඔක්කොම පොඩි දරුවෝ වෙනවා බුදුහාමුදුරු ඉදිරියට අපි සාකච්ඡා කරනවා අලුත්ම දෙයක් දැනගත්තා වගේ. ඉතින් ඒක අපිට ඒ ඒ සාකච්ඡානුගහිතේදී මේ සතිපාසලෙන් දීපු ආදර්ශය හිතා ගන්න බෑ. ඒ පොඩි ළමයි ගිරව් කතා කරනවා වගේ ඒ කියන දේ හොඳට අහගෙන ඉඳලා ඒක කරලා ආපහු කියනකොට තියෙන වික්ත භාවය ප්‍රතිබල භාවයේ Taman දැකපු දේ දැකපු විදිහට කියන එකේ ওই වැඩි හිටියෝ ගෝල වගේ කෝල කෝල නැහැ. කෝඩු ගතිත් නැහැ. චරුචුරුත් නැහැ. පට්ට ගන්නකොට කියන. භාෂා ප්‍රශ්නිකුත් නැහැ. බැන්න ඒගොල්ලෝ ලියලා පෙන්නනවා. දැන් ඇඳලා පෙන්නනවා. මොන දැක්ක කියලා ආවම මල් බහක් ඇඳලා පෙන්නනවා මං භාවනා කරනකොට මල් දැක්ක කීසර පසරය. මල් පහක් ඇඳලා ගෙනලා පෙන්නනවා. අන්න එතෙන්ද එන්න අපි කොච්චර නිහතමානී වෙන්න ඕනද? අපි එතෙන් එන කොච්චර අහිංසක වෙන්න ඕනද? බෑ කියලා හිතන්න එපා. ඕනේ නම් ඕනේ නම් අපිට පොඩි දරුවෙක් වෙන්න පුළුවන් කවුරු ඉස්සරහද බුදුහාමුදුරු ඉස්සරහ. ඒකටයි බුදුරජාණන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂ පෙරුම් පිරුවේ කිසි කෙනෙකුට කරගන්න බැරි දෙයක් ඒකලා බුදුරජාණන්සේක කල්බදු ක්‍රමයට අපිට දීලා තියෙනවා ධර්ම ගෞරවයෙන් අත්විඳපු දෙය කියපන්. ඒකේම කමටහන දෙනකොට ඒක අහපන්. ඔය gedirin gena pewa මෙහෙ කරන්න යන්න එපා. වෙන කෙනෙක්ගෙන් බෙහෙත් අහන්නයි ප්‍රතිපාප තව කෙනෙක්ගෙන් ගණ්ඩායි. එහෙම නැත්නම් මේ ගෙදරින් කෑම බොත් ගණ්ඩායි, යා ගෙදරින් මාළු ව්‍යංජන හොයන්නයි යන්න එපා. මේ දෙන එක පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. එච්චරයි කියන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අහගන්න. ඒකට අපි දවසට පැයක් වෙන් කරනවා ධර්ම සාකච්ඡාවකට. ඉතින් කියනවා සාකච්ඡා අනුග්‍රහය කියලා. කිසිම ආගමක මේක නැහැ. දේව මේ සුද්ධ ලියවිල්ල කාටවත් සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. සාකච්ඡා කරුවොත් සදාකාලික අපායයි. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන අම්බෝ භයානක දෙයක්. සරුවචන්සේ දේශනා කරනවා සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ මාගේ සරුවචන් වහන්සේ මං කියන කිසි දෙයක් බාර ගන්න එපා සාකච්ඡා කරන්න නැතුව කියලා. මං දෙන කිසිම දෙයක් බාර ගන්න එපා විමසන්න නැතුව. බුදුහාමුදුරු බුදු වෙච්ච නිසා ධර්මයේ ඒව මොකුත් බෑ. මේ තේරුම් ගන්න. ඒක තමයි අපි සාකච්ඡානුගතයි කියන්නේ. ඉතින් මේ තුන හරිය වැදගත්. සීලය සුතේ සාකච්ඡාව මේ සමත භාවනාව පටන් ගන්න ඉස්සල්ලා. ওই තුන නැතුව සමත භාවනා කරන්න ගියාට මිච්ඡා සමාධියකට යන්න ඉඩ තියෙනවා. ඒ මිච්ඡා සමාධිය බුදුහාමර පහළ වෙන කාලේ තිබුණා සත් ශාස්ත්‍රූරු හිටියා. අරූප ධ්‍යාන ලැබුපු ඇත්තු හිටියා. අසිත තාපසතුමා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වෙලාවේ ඒ පෙරමග ලකුණු දැකලා සුද්ධෝදන මාලිගාවට වැඩියා. වැඩලා දැක්කා මේ ඌර්ණ රෝමේ දැකලා කිව්වා මේ පුතේ හිටියොත් gedරක සක්විති රජ වෙනවා. සිද්ධෝදර රජුරවන්ට පුදුම සතුටක් අපේ සනුවරේ කවුරක්වත් සක්විති වෙලා නැහැ. අපි එතකොට මම සක්විති රජ පුතේ පීක් වෙනවා කියලා. හැබැයි ගිහිගේ අතහැරියොත් බුදු වෙනවා. ඒ කියන්නේ ලෝකයේ අනතිනේ මිහ. නමුත් ඒකල කියලා පොඩ්ඩක් ඇඬුවා පොඩ්ඩක් hina වුණා. එතකොට සුද්ධෝද රජුරන්ට සැකයි මේ කරුකටයුතු උත්මේක් ඒ කියන්නේ සමතෙන් කියලා පැමිණිච්ච කෙනෙක් අපේ පුතා දැකලා ඇවිල්ලා ආශිර්වාද කරලා ඒ දරුවා වඳින්න යනකොට දරුවා කකුල් දෙක තාපතේක ජටාවේ පිහිටියා. ඇයි ඇඬුවේ කියලා කිව්වා. අනේ මට මෙයා බුදු වෙනකොට ඉන්න ආවුස නැහැ. ඇයි hina උනේ? මේ දෙසිසක් මහා පුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත දරු පෙට්ටියේ දැක්කා. අනිවාර්යයෙන්ම අපේ ක්‍රමයේ හැටියට මෙයා බුදු වෙනවා නැත්නම් සක්විත රජ වෙනවා. ඒතර බුරුමේ පණ්ඩිත ස්වාමීන් අහනවා මෙයා මෙච්චර සමාධියක් ලබාගෙන ඉන්න එකනට ඒ සමාධියෙන් ලැබෙන අරූප ලෝකෙට යනව වෙනුවට මේදී මේ සමාධිය අතහැරලා නිකම් මැරියන් මැරුණා නම් ආය බුදුහාමුදුරන් දකින්න ලෝකේ උපදින්නේ. එයාට මැරෙන්න බෑ. ඒ සමාධිය අතහරින්න බෑ. එයා ඒකට ඒ තරම්ම වශී වෙලා. ඒකෙන් පස්සේ මැරිලා උපදින්නම අරූප ලෝකේ. එතකොට සද්ද අහන්න බෑ. රූප බලන්න බෑ. ඉතින් එයා දන්නවා මේ උපයාගත්ත සමාධිය එයා ඒ කාන්තෙම ඊගාට යන තැන තීන්දුයි ඒ බව දැනගෙන මේ සමාධිය අතාරින්න බෑ. ඉතින් පන්දිස්වාංශය අහනවා එවැනි සමාධියක් ලබාගත් කෙනෙක් එච්චර මහන්සියක් ලබාගත් කෙනෙක් ඊගාවට බුදුහාමුදුරු බුදු වෙනකොට මේ රූප ලෝකේ ඉන්න බැරි තත්වයකටපත් වෙන බව දැනගෙන ඒක අතාරින්න බැරි නම් ඒක උරචක්‍රමාලයක් දාගත්තා වගේනේ. යා ගිහිල්ලා දුවගේ පුතාට කතා කරලා කියන දුව නංගිගේ පුතාට මෙයා පැවිදි කරපන් අර උත්තරමගේ නමින්. ඒකල කියපන් මම කිව්වේ කියලා මාමා හිව්වේ කියලා එයාගේ නමෙන් Brahmacharya රකින්නේ කියලා කවදා හරි බුදු වෙච්ච දවසේ ගිහිලා බණහන්ඩේ කියලා. ඉතින් එයා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරු වුණේ පළවෙනි ධර්ම දේශනාවේදීම සංකින්ච සමුදේ ධම්මා සම්බන්තන් නිරෝධ ධම්මං කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම සෝවාන් වුණා. නමුත් මාමණ්ඩිට බැරි වුණා මක් නිසාද වඩන ලද සමාධියට ඇතිච්ච ඇලීම නිසා. නිසා සමහරව හරි බයයි මේ භාවනා කරනකොට හරි සමාධියක් આવොත් ඒ කට්ටියට නිකන් බීතිකාවක් එනවා බුදු අම්මේ මාත් අසීතාපතය වගේ ගිහිල්ලා අරූප ලෝකේ ඉපදෙද්දී දන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මාව සමාධියෙන් අයින් කරලා දාන්න කහ පාට එළියක් දැක්කා සුදු පාට එළිය දැක්කා ඉතින් මං කියනවා කහ පාට එළිය සුදු පාට වල සමාධිය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් උක අතහරින්න පුළුවන් අපි ඊට පස්සේ බුදුන්ට පස්සේ මේ ඉන්නේ බුදුහාමුදුර අපිට කියලා දුන්නේ හතාසරුපයා මේ හරකබාන රත්තරම් මිනිමුතු අතාරින එක නෙවෙයි ඊට පස්සේ තියෙන මේ ධ්‍යාන අතාරින එක නෙවෙයි ජීවිත ආසාවත් අතාරිනවා. නිසා සමාධිය වඩපන් වඩලා උදේ පාන්දර විසිකරන කුණු කෙල පිටක් වගේ තුක් කාලා විසිකරපන්. ඒකටයි සමාධිය වඩන්නේ. එහෙම නැතුව මේ ගෙදර යනකොට මාලයක් වගේ දාන්න කියලා උඹලට සමාධිය නැහැ. මන්ට සමාධිය ඕම් බලාපන් කියලා නටලා පෙන්නන්න නෙවෙයි සමාධිය තියෙන්නේ. ඒක වඩනවා ඕන නැති වෙලා විසිකරනවා. ඉතින් ඒ සමාධිය බව ලබන්න අර සීලය අවශ්‍යයි, සුතිය අවශ්‍යයි, සාකච්ඡා සාකච්ඡානුගායිත අවශ්‍යයි. ඒ සමාධියත් ඒ විදිහට විෂිකරන්න උනත් ලෑස්ති ඒ සමාධියත් අවශ්‍යයි. ප්‍රඥා භාවනාට විපස්සනා. එහෙම නැත්නම් කියනවා නම් මේවා ධර්ම પરම්පරාවක්. ඒ සීලේ ඒ සුතේ සාකච්ඡාව අනිවාර්යයෙන්ම සමත භාවනාවට පාදක වෙනවා. සමත භාවනාව සහිත මේ තුන විපස්සනා භාවනාවට පාදක වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ මේ Javaය මේ ගැම්ම අපි විසින් දැන් උපයා ගන්න එකක් මිසක් කවුරුත් උපයපු දෙයක් ණයට ගන්නත් බෑ. අද මේක උපයලා ලබන ආත්මයෙන් වැඩ ගන්නත් බෑ. මට 77 78 වෙනකොට ධම්මික හඳුරෝ මට කියනවා ඔය උඹලා හරියට පිංකම් කරනවනේ. ඒ පිංකම් කරන දේවල් මේ මරණයෙන් එහාට යයිද නැද්ද කියලා කිසිම කෙනෙකුට සහතික කරලා කියන්න බෑ. ලැබෙයි. අපි අඩු ගන්න මරණ මොහොතලක්වත් උදව් කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්නේ සතිය වැඩුවොත් මරණ මොහොතට උදව් කරනවා අනිවාර්යයෙන්ම ගාවාත්මට උදව් කරනවා ඉතින් මම ඔබ වහන්සේ මොකෙන්ද කියන්නේ කියලා ඒක ඇත්තටම ඒ වෙලාවේ මට නම් වශයෙන් කිව්වේ නෑ නම් සෝතානුදත්ත සූත්‍රයේ සරුවචාන්සේ දේශනා කරනවා මේ සතිය වැඩුවොත් එහෙම නැත්නම් මේ අනුග්‍රහිත පහ අනු අපේ ඉදිරියට ගියොත් ඒක අපිට මරණිමුත් එහා පැත්තට යන්න පුළුවන් මේ ජීවිතේ නිවන් දකින්න බැරි නෑ ඉතින් ඒක නිසා මේක බොහොම ස්ථිර tempatuකට අපි මේ යන්න හදන්නේ මේක නිකන් මේ මානිත account වලට මොකද කියන්නේ? මේ වෙලාවේ සල්ලි ගන්න දිනු කරන account නෙමෙයි මේක ස්ථිර tempatu account එකක්. දැන් සාමාන්‍ය tempatu එකක් නෙවෙයි. ඉතින් ඒකට යන අපි හැම කෙනාම මේ පහම රැකෙන්න ඒක මේ මෙතෙන්ට එනකන් තිබිච්ච කැප කිරීමට වැඩි යමක් වැඩි බග භාරයක් තියෙනවා. මුති ඒක මතක් කරනවා මේ 218 වෙනි වතාවට මේ ශාලාවේදීම. ඊට පස්සේ අපි ධර්ම දේශනාවේ එහෙම නැත්නම් දේශනාවලියට අරමුණු කරන්නේ නැත්නම් මාතෘකා කරගන්න එක නෙවෙයි. අපි මේ දිගට කරගෙන ආවා දසුත්තර සූත්‍රේ අද අපි යන්න හදන්නේ දසුත්තර සූත්‍රයේ දසක නිපාතේ කතමේ දස ධම්මා පහතබ්බා කියලා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ වගේ අපකැප වෙලා භාවනා කරන පිරිස්සොල්ට එදා අපි ගැන හිතලා උඹලා දන්නවද මේ විදියට අපකැප වෙලා භාවනා කරන කෙනෙක් දත යුතු ප්‍රහාණ කළ යුතු ධර්ම 10ක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා උඹලා දන්නවද කියලා වගේ සභාවට ප්‍රශ්නයක් දාන්න. කතමේ දස ධම්මා පහතබ්බා. ඒ මේ පිරිසකින් උත්තර දැනගන්න නෙමෙයි. ඊට පස්සේ සමස්තයට නමක් දෙනවා දස කම්මපතා දස අකුසල කර්මපතයක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා ඒව මේ වගේ අනුග්‍රහ දක්වමින් ඉදිරියට යන කෙනා ඒ දස අකුසල කර්මපත දැනගෙන ඒව අයින් කරන්න පාපයෙන් වෙන් වෙන්න ඕන ඉතින් ඒ කරුණු 10 සිත කය වචනේ කියන ద్వාර තුනට යෙදিলা කරන්නේ ඒක ඉස්ලාම කායද්්වාරයෙන් සිදුවෙන අකුසල කර්මපත පෙන්නනවා. ඊට පස්සේ වචීද්්වාරයෙන් පෙන්නන අකුසල කර්මපත පෙන්නනවා. ඊට පස්සේ තමයි මනෝද්්වාරයෙන් සිදුවෙන කර්මපත පෙන්නන්නේ. ඉතින් මේ විදිහටම කයෙන් වචනයෙන් හිතෙන් සිදුවෙන කර්ම පෙන්නලා එවකට හිටපු නිගණ්ඨනාත පුත්ත කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා මේ තුන පෙන්නලා ඒකෙන් කිව්වා මේක ඊටාම වැදගත්ම දේ තමයි ගැඹුරුම දේ තමයි කාය දණ්ඩේ ඊට පස්සේ වචී දණ්ඩය ඊකට මනෝ දණ්ඩ. සර්වඥාන්සේගේ ඒක අනිත් පැත්ත හරලා කිව්වා සියල්ලෙම වැදගත් දේ මනෝ මේ මනස සකස් කිරීම ඊට පස්සේ මනස හික්ම වීම විරස වචන හික්මීම අන්තිමට තමයි කය හික්ම වීම වෙන්නේ ගොරෝසුකම අතින් බැලුවොත් වැඩිම ගොරෝසුම ලේසිම කියලා දෙන්න කය හික්මවන පැත්ත. නමුත් වැදගත්ම දේ ඒ හරහා හිත හික්මවා ගැනීමයි. ඒක නිසා දස කර්මපත සකස් කරලා තියෙන්නේ කාටත් තේරුම් කර දෙන්න පුළුවන් ගොරෝසු කර්ම ඕලාරික කර්ම පෙන්නලා මේක කාටත් වැටහෙන නරක දෙයක් ඒකෙන් වෙන් වුණොත් ඊට වැඩිය සියුම් සියුම් Tamange ඇතුලේ තියෙන කෙලෙස් අයින් කරන අයින් කරන යන්න පුළුවන් අවසානයේ තමයි මේ මනස සකස් කරන ඒ කර්මපත අයින් කරන්න වෙන්නේ. ඉතින් අපි අද ඉතුරු වෙලා තියෙන කාලය අනුව බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනියම උද්දජානංශයේ පෙන්නන අදත්තා දානේ නෑ සත්ත්ව ඝාතනේ පාණාති පාතා පාණාති පාතා කියන්නේ කර්මපතය යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී සතෙක් මරලා ඒක ජීවිතයේ අවසාන මොහොතේදී මනසට නැගුණොත් ආයේ කාන්තේම අපායට ගිලියලා තියන්න පුළුවන් තරම් ගෙනවිත් කොට තබන්නාසේ අපායට ගෙනෙන විදිහේ බොරෝසු කර්මයක්. ඒ මොකද හේතුව අපි යම් තාක් ජීවිතයට ප්‍රියද ඉඳපුවන් කවුරු හරි අපිට පොල්ලෙන් ගහලා මරලා දානවා දැක්කොත් ඒක අපිට කරන්න පුළුවන් වස නින්දාවක්. එහෙම බෑ. එහෙමනම් අපි මරන්නම් අපි උසාවියට ගිහිල්ලා අපි වැඩි කාර්යය කරලා එල්ලලා මරන්න ඕනේ. එහෙම නැතුව මේ දැකපු ගමන් ජීවිතක්ෂයටපත් කරනවට අපි කැමති නැහැ. ඒ වගේ තමයි අපිට මම එහෙමනම් එයත් එහෙමයි කියන අදහසින් අපි සතා ස්වරූපය කුමරා කුඹියස් පවා මරණ වේලාවක ඒ සතා මොනම හේතුවක් නිසාවත් අපිට කරදර වුණාට යා මැරෙනවට කැමති නැහැ. ඒ නිසා අපිට කිසිම අයිතියක් නැහැ සතෙක් වශයෙන් තව සතෙක් මරන්න. ඒ බුරුමේ පඬිස්සවාංශය මතක් කරනවා අපි ඉබ්බෙක් හදනයි කියලා හිතන්න. ඉබ්බ අවුරුදු 100ක් විතර ඉන්න සතෙක්. අවුරුදු 100 පුරාම උට කන්න දෙනවා. අවුරුදු 100 පුරාම උන්න ඉන්න දෙනවා. අවුරුදු 100 පුරාම උට අරසාව දෙනවා. අරසාව දීලා උට කියනවා ඉබි භාෂාවෙන් කියනවා උඹට කණ්ඩ දුන්නේ මං, ඉන්න දුන්නේ මං, අරසාව දුන්නේ මං, දැන් ඔබ මරනවා මං උඹ මට අයිතියක් තියනවා කියලා ඉබ්බා ඔළුව දික් කරයිද කියලා. ඔව් ඔව් ඔව් අම්මෝ අවුරුදු 100ක් කන්න තිබුණ නිසා ඔයාට අයිති මාව මෙන්න මයි බෙල්ල දික් කරන කපන්නේ කියලා දෙන්නේ නැහැ. කදාකවත් දෙන්නේ නැහැ. ඉතින් එහෙ වුණත් අපි ඉබ්බ මරන හැටි මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති වෙන ක්‍රමයකට ඉබ්බ මරන්නේ. ඉතින් ඒ විදිහට ඉබ්බ මරාගෙන කනකොට අර සතාගේ අර පන උදුර ගන්න හැටි. අපි පැත්තේ හිටියයි දවසවල හරියට ගොළු බෙල්ලෝ ඒ ගොළු බෙල්ලේ කල්ලාගත්තාම ඇටි කුකුලා ඒක අත්තර තියලා හිල කරලා මස් ටික ඇදලා ගන්නකොට ගොළු බෙල්ලා කෑ ගහිලා කෑ ගහනවා sorry sorry.com අර කට උත්තර නැහැ ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගත්තට පස්සේ ආයි කතා දෙකක් නෑ ඉස්සලා කෑ ගන්නවා අත්තරපන් අත්තරපන් අත්තරපන් අත්තරපන් කිය. බැරි අරු අතන ඊළඟසේ ටිකක් වෙලා යනකොට උඩ කරගන්න බැරි නිසා එමි අත්තරපන් අත්තරපන් කියන බැරි නෝට මනාපය මනාපයක් කියනවා ඉතින් ඒක කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සතෙක් අනික් එකා මරනකොට වැඩියෙන්ම මැරෙන්න කල් යන තමයි සතා තමයි මාළුවා. ඒ සත්තු මරණයේදී තමන් ඒ මරණය තබා අපිට කුරුලෑවක් આવොත් අපි කොච්චර කලබල වෙනවද? අපිට গিඩිනසක් આવොත් අපි කොච්චර කලබල වෙනවද? අපිට වෙන කලබලයක් આવොත් කොච්චර කලබල වෙනවද? මේ මරණේ සේයා වෙනකොට. ඉතින් අපිට අයිතියක් නැහැ. තව පණක් නාස්ති කරන්න. ඒ නිසා ප්‍රාණඝාතය බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා විසින් තිරිසන් වැඩක් විදියට නොකල යුත්තක් විදියට කියලා දීලා තියෙනවා. ඉතින් අපිට පුංචි කාලේ ඒ එළුව වැඩ සංග්‍රහව කියනවා එක අඟනක් එළු දෙනක කෙලසිඳා ඇයගේ මයිල් ගානට හිස් කැපුම් ලදා කිය. එක අඟනක් මේ එළු දෙනක් කපලා ඒ එළු දෙනගේ මයිල් ගානට මේ අම්බණ්ඩිට උපදින උපදින ආත්මේ බිලු කැපුම් ලබන්න උනා. ඉතින් අපි දැන් මේ සිල් රැකගෙන සමාධියෙන් ඉන්න වෙලාවේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා බෝම්බයක් තිබ්බයි කියනෝ හැන්ති ගෑවිලා යනවයි කියලා. ඉතින් අපි කියන හරිම අසාධාරණයි මේ සිල් අරගෙන ඉන්න පිරිසක් එහෙම තියෙදි. ඉතින් අපි ඕවා කලින් කරලා තිබ්බනම් ඔය එන්නේ බය අප්පා මේක මේ කොට නැගිලට කාර්සාව කොච්චර දීලා තිබුණත් බීම්ස් දාලා තිබ්බත් එනවා. කර්ම ශක්තිය ඒ තරම් හරි බලවත් ඉතින් අපි හිතනවා යකෝ මෙච්චර සිල් රකිද්දිත් බලන්නකෝ මේ මටත් මේ මේ ප්‍රාණඝාතය පිළිබඳ තර්ජන එනවා, ලෙඩ එනවා. එහෙම එන්නේ කොහොමද කියලා අපි හිතන නමුත් අපිට මතක නැහැ. අපි කොච්චරක් අතීතයේ ඒ වගේ දේවල් දැන නොදැන කරාද කියලා. ඉතින් ඒක නිසා අපිට භාවනා කරන කෙනාට අත් දෙක වහගත්ත ගමන් දැන් සත්තු මරන්නේ නැහැ. මරපු කාලයක් මතකත් නැතුව ඇති. නමුත් ඇත්තක වහගත්තට පස්සේ අර ඒ ඒ සත්ව මැරීම සම්බන්ධව අපේ ජීවිතයේ අඩිපහුව වෙච්ච කර්ම ශක්තිය මේ වෙලාවේ එළියට එනවා. ඒක මේ ඒකට සම්බන්ධයක් නැහැ. මේ තෙන්න මේ මේ පරිසරයට සම්බන්ධ නැහැ. පිටස සම්බන්ධත් නැහැ. තැනට සම්බන්ධත් නැහැ. මතුවෙනවා. ඉතින් මතුවෙච්චා මෙයා හිතන මේ කිසිම අදාළතාවයක් නැහැනේ. මම මේ මේ සිල් අරගෙන මේ බණ භාවනා කරනකොට මගේ ඔළුවට මේ අනවශ්‍ය ප්‍රශ්න වගේක් මතුවෙනවා. ඉතින් යා දන්නේ නැත්නම් මේ කර්මේ සහ කර්මඵලයේ කියලා එකක් තියෙනවා. ඒක ලද අවස්ථාවේදී ඉස්මතු වෙනවා. ඉස්මතු වුණාට පස්සේ ඉස්මතු වීම ක්‍රියාවත් කරන්න තව කෙනෙක්පත් වෙනවා. අපිට මේ හිරිහර වෙන જાති වැඩ කාය හතින් අර සිද්ධ වෙනවා. ඒක න අපිත් එක තරහවට කරන එකක් නෙවෙයි. අර කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ආ ඒජන්ත කෙනෙක් වෙනවා. ඉතින් යම් විදිහකට අපි යත් එක්ක තරහ වුණොත් අපි ආයෙන් අලුතෙන් කර්ම රැස් කරගන්නවා. අර ගෙවෙන එක එහෙන් ඒ කර්මේ ක්‍රියාත්මක කරන පුද්ගලයා වෙනුවෙන් අනේ මෝ තමයි මේ භාවනා කරද්දිත් මට මේ කරදර කරා මේකට එන හත ගහපියකු ගෙවල් දොරවල් මගාරවල ගිලා ඉතින් හිතින් තරහ වෙනකොට අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් මේ විදිහට මේ චක්‍රය දවසින් දවස දවසින් දවස කස කැවෙනවා. කොහොමද ධර්මචර්යයක් රකින්නේ? කොහොමද මේ තුලින් අපි විමුක්තියක් ලබන්නේ? කොහොමද අපි මේ මේක දැන ගැනීම ඥාණය සතුටක් කරගන්නේ? සතුම් මැරීම පිළිබඳව මේ කතා කරන දේ බණක් වෙන්නේ කොහොමද? කොහොමද ඒක සතුටක් ඇති කරගන්නේ? ඉතින් ඒක මේ දස අකුසල කර්මපත කියන මේ මාතෘකාව වෙනකොට මම කල්පනා කරුවා කොහොමද දැන් මේ පිළිසෙට මේ ධර්ම දේශනාවකදී කරන ලද අකුසල කර්ම අනිවාර්යයෙන්ම මේ අපිට ප්‍රතිසන්දීම සිද්ධ වෙනවා කිව්වොත් එහෙම ඔක්කොටම පේන තියෙන්නේ මේ නරකක් නේ අතීතයන් ස්මරණය කළා කාටවත් කියන්න බෑ අපි ළඟ එහෙම පරණ කරපු අකුසල කර්ම නැහැ කියලා. මම කියන්නේ මේ කාටවත් කරදරයක් වෙන්නේ කියලා. නෝ සරුවඥන් වහන්සේ මං හිතනවා ඒක ටික මුග දෙනෙක් අහලා නැතුව ඇති කියලා. මමත් ඇහුවේ කටුකුරුන්ද ඥානන්ද සාංශිකේ බණක ඒ ටික අහලා බලන්න භාවනා කරන්න නාවනම් අපි අපිට කොච්චර සාප කරගන්නවද භාවනා කරන්න ඇවිල්ලා භාවනාව වැරදුනත් මේ බණ අහපු නිසා අපිට කොච්චර සාන්තියක් විමුක්තියට මාර්ගයක් භ්‍රමචාරීට ඉඩක් එහෙම නැත්නම් මේ සුත්තමේ ඥානෙ නිසා අපිට ලැබෙන ආතති අඩු කිරීමක් නැත්නම් සාන්තියක් තියනවාද කියලා සංක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ඥානන්ද සාංශිකේ ධර්මදේශනාවක සඳහන් වෙලා තියෙනවා භාවනා මාර්ගය කියන පොතේ පළවෙනිම දේශනාව ඒකේ තියෙන හරීම ලස්සනයි. ඒකෙදී සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලයේ ගාමිණී කියලා බුදුහාමුදුර හම්බෙන්න එනවා. ඒ කියන්නේ වෙන නිකායක වෙන කෙනෙක් ගාව පැවිදි කිච්ච කෙනෙක් සරුවචනන්සේ හම්බෙන්නේ නෝ. බුදුනන්සේ එතකොට පාරික හම්බ වනේ ඉන්නේ. අබුදුනන්සේම කියන්නේ උඹ අනෙක් ළඟ පැවිදුණා නම් මයි ළඟට එන්න එපයි කියලා එහෙම නේ කතාවක් නෑ. බොහොම සාදරයෙන් බාර අරගෙන කියනවා. ඔබතුමන්ලගේ මේ සාස්ත්‍රුණ වහන්සේ ඔබතුමන්ලටත් මේ ශික්ෂාවන් උගන්වනවාද කියලා. හික්මීමක් උගන්වනවා. ඉතින් ආය බොහොම සතුටු වෙනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්මය ගැන බුදුහාමුදුරුවෝ මේ ආගන්තුකයන් අහනවා. එහෙමයි එහෙමයි අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ උගන්වනවා සතෙක් මරන්න එපා ඒකාන්තෙන් අපාගත වෙනවා ඒකාන්තෙන් මේ නරක නරකයට එයිසක දායක සතෙක් හොරකමක් කරන්න එපා අනිවාර්යෙන් අපාගත වෙන නරකයට යනවා ඒක ලියවිලා යා පොදු ඒ නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීමේ පොදු සාරය කියනවා යම් බහුලං යම් බහුලං විහෙරති තේන තෙන්න නියාති. යම් කෙනෙක් සතුන් මරමින් ජීවත් වෙනවා නම් එයා ඒකාන්තම සතුන් මැරීමේ අපායට යනවා. යම් කිසි කෙනෙක් හොරකම් කරමින් ජීවත් වෙනවා නම් යමක් යමක් බහුල වශයෙන් කරනවා නම් හොරකම් කරන අපායට යනවා. කාම මිත්‍යාචාරය කරනවා නම් ඒ අපායට යනවා කියලා මේ කර්මපත කියලා කියන්නේ මෙතනින් ඉවර වෙච්චාම අතනින් ඉවර වෙනවා. ඒ කියන්නේ මේ අපි කියන්නේ ඉන්ටර්සිටි බස් කියලා මේ නගරෙන් බැසතර පස්සේ අතරමඟ නතර කරන්නේ අරකින් තමයි බැසන්නේ. කර්මපත කියන්නේ අන්නේ වගේ සුකෝපභෝගී වාහනයක්. මෙතනින් ගියාට පස්සේ කෙලිම අපායයි. අතන මැදි නඩු හැයිලක්වත් ඔයාට තේ ටිකක් බොන්න ඕනද චූ කරන්න කක්ක කරන්න ඕනද අහන්නේ නැහැ. ගත්ත අරන් ගිහිල්ලා නිරේ තිබ්බා. ඉතින් ඒ නිසා සතෙක් මැරුවොත් නරකයට නිරේට යනවා. හොරකමක් කෙරුවොත් ඒ නිසා යමක් යමක් බහුලකත බහුලීකත කරන්නේද ඒ අනුව එයා නරකයට අපායට යනවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ අදහසක් පළ කරන බොහොම සියුම් අදහසක් පළ කරනවා. ඒක සරුවච්ච දේශනාවේ වෙනස් වෙන හැටි. මම හිතනවා මෙතන උඟ දෙනෙකුත් ඒ නිගණ්ඨනාත පුත්ත කීපයකට එකඟ වෙනවා ඇති. යම් යම් කර්මයක් කෙරුවොත් බහුල වශයෙන් යනු අපායට යනවා. එහෙම තමයි අපි අපේ දරුවන්ට උගන්වන්නේ. එහෙම තමයි දහම් පාසලේ උගන්වන්නේ. නමුත් මේක බුදුරජාණන් වහන්සේ මේ ටිටි පොඩ්ඩක් සියුම් කරලා මේ විදියට නම් යන්නේ කවදාකවත් නිවන් ලබන්න බෑ කියලා මතයක් ගොඩනගනවා. ඒ සඳහා බුදුජානසිකේ මතය බුදුජානසෙ හෙලි කරනවා. බුදුජානසෙ සඳහන් කරනවා සතෙක් මැරුවොත් ඒක කෂඩ වැඩක් නරක වැඩක් අපායගත වෙන්න ඉඩ තියෙනවා. හොරෙක් හත හොරගම් කරන්න එපා ඒක හොඳ නැති වැඩක් බුදුජානසෙ අගේ කරන්නේ නරක වැඩක්. කියලා අර වගේම කර්මපත 10ම හොඳ නැති බුද්ධ ආදී උත්පන්නාන්සලා ගරහණ ಜಾති ධර්මයක් කියලා කියනවා. එතකොට පේනවා නිගණ්ඨනාත පුත්තගේ සිල්පදේ අපේ සිල්පදමයි. බුදුහාමරගේ සිල්පදෙත් ඒ සිල්පදමයි. අපි හිතනවා නම් මේ දස සිල් පන්තිල් මේ බුදුහාමරන්ට විතරක් සීම එහෙම ගන්නෑ. ඒ කාලේ තිබිච්ච ඉන්දියාවේ ක්‍රම. එහෙම හිතලා බුදුජානකසේ සඳහන් කරනවා බුද්ධ ආදී උත්වෙන් ආංශේ විසින් ගරහලා තියෙන සතුන් මැරියෝ මම සතෙක් මරලා තියෙනවා. ඒ නිසා මම ඉදිරියට ජීවිත පරිවර්තනයක් ඇති කරගෙන මම ඊට පස්සේ පුළුවන් තරම් සත්තුන්ට අබේ දාන දෙන්න පටන් ගන්නවා. මම පුළුවන් තරම් මෛත්‍රී පතුරුන. සීල සත්වෙනි දුක්ඛිතා නිරෝගීතා සෝපත්ත්‍ත්‍වා කියලා අර සතෙක් මරපු එකම යෝනිසමංචකාරට දාගෙන උඹට ගියොත් ඕක දිගේ ගියොත් කර්මපතයක් වුණොත් ඒ කාන්තෙන් අපායි. උඹට ওই කර්මය මේ ජීවිතේ ගෙවන්න පුළුවන්. ditta ධම්ම වේදිනිය වශයෙන්. එතකොට උඹට ඊගාව ආත්මේ අපාය නෙවෙයි. අපායට යන්නේ මේ ජීවිතේම හැඩ ගැහුන් නැත්තම් ඔබ කර්ම වැරදක් කරුවා බාරගෙන ඒක ඒකට පිළියම් කරන්න ක්‍රමයේ ප්‍රතිපදාව කියන්නේ. ඒකනේ බුදු කෙනෙක් ඉන්නේ. ඒකනේ ධර්මයේ තියෙන, ඒකට සංඝයා තියෙන, ඒකට සීලේ තියෙන නිසා සිල්පදයට රැකලා අද පටන් ඒ සතුම් මැරීම දැනගෙන ඒ වෙනුවට බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මේක නරකයි කැතයි කියලා නතර වෙන්නේ මෙන්න මේ පිළියම තියෙනවා කියලා කියනවානේ. සතේ කොට බයක් මරණයක් දුන්නා නම් අද ඉඳලා අබේ දීපන්. තතෙකුට අබේ දාන්නේ. ඒක බුදුන්සේ සඳහන් කරලා තියෙනවා පාණාතිපාතා විරමණං භික්ඛවේ අරියස්ස විනයේ අග්ග දාන මහා දාන සතෙක් නොමරා සිටීම මහණෙනි ආර්ය විනයේ උතුම්ම දානයි අග්‍ර දානේ මහා දාන ඉතින් අපි මේ පැයක් බණහනකොට සත්තු මරන්නේ නැතුව ඉන්නකොට කොච්චර පිං සිද්ධ වෙනවද කියලා හිතන්න ඒකට කියන්නේ ආවස්තිකව අපි gedara හිටියානම් මැරෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. මෙතන ඉන්නකොට අපි දන්නවා පැහැදිලිවම අපි වෙන ශීලපදේ හිටලා දෙනවා ශිල්පදේ මත ඉන්නකොට බණක් අහනවා ඒ වෙලාවේදී චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා මම දන්නවා මම සියලු සත්‍යයන් කෙරේ කිසිම වෛර හිතක් ඇති කරන්නේ හැබැයි ඒක සමාදම් වෙන්නේ නැත්නම් sorry.com ඒක සමාදම් වෙන්න ඕනේ ඒ සමාදම් වෙනවා නම් එයා හැම චිත්තක්ෂණයකම දැනගන්නවා මම අතින් මෙන්න මෙහෙම අකුසල් වෙලා තියෙනවා. පොදුවේ අරගෙන ඒ නිසා මම මේක ditta ධම්ම වේදිනේ වශයෙන්ම ගෙවන්න නම් මට හැම සතෙකුටම මම මෛත්‍රී කරනවා. බය වෙනුවට අබේ දෙනවා කියලා මෙයා මුද්‍රජානන්සේ සඳහන් කරන දැන් මෙයාගේ ජීවිත කාලය තුල ගොඩාක් අබේ දාන්නේ දීලා දීලා දීලා දීලා හිත ආඩ්‍ය වෙන වෙලාවක් එනවා. මම මේ වැරද්ද දන්න නිසා මේ වැරද්ද ජඩ වැඩක් මේක නරක වැඩක් බුද්ධ ආධිපත්‍යන වහන්සලා නිගරු කරන වැඩක් කියලා මට තේරුණා ඒ වෙනුවට බුදුරජාණන්සේ දීලා දෙන ප්‍රතිපදාවක් මම ගන්නවා පණ එපා කියලා මම ඊට පස්සේ සත්තුව තමයි එල්ල කරගෙන මම අපාගාමී අකුසලයක් කරුවේ දැන් ඉන්න සත්තු එල්ල කරගෙන මම මෛත්‍රී වඩනවා අසීමිත මෛත්‍රියක් ඒකට කියනවා අපමෙය්‍ය කියලා මෛත්‍රී බ්‍රහ්ම විහරණේ අපමෙය්‍යයි පාණාතිපාතේ ප්‍රමාණයි අපි දන්නවා. තරන් මරන්න පුළුවන් සත්තු ගන්න දන්නවා. භ්‍රමචර්ය භ්‍රම විහාර මෛත්‍රී වැඩුවොත් අපමෙයයි. ඒ අපමෙය මෛත්‍රී තෙද ආවට පස්සේ අර පුංචි අකුසලය ගණන් ගන්න දෙයක් නැහැ. එයා දන්නවා මම ජඩේ මම සත්තු මරලා තියෙනවා. මට බුදු කෙනෙක් හම්බුණා. මම ඊට පස්සේ අදිෂ්ඨානයක් ගන්නවා මේ පින් කරපු අද්දකින් ආයෙ නම් සත්තු මරන්නේ. මම පුළුවන් තරම් අබේදාන දෙනවා කියලා එයා දන්නවා එතකොට මට ගොඩක් වෙහෙසයි සත්තු මරලා ස්පෝටිං කරලා ෆිෂිං කරලා අනම්මන විනෝද වීමක් නෙමෙයි කරන්නේ ඒ කරන ඇත්ත එක තරහ වෙන්නෙත් නෑ මම මීට ප්‍රති කරන්නේ නෑ කරන්නේ නැතුව හිටියට පස්සේ යාට ලැබෙන තෙද ඒ ඒ ආඩ්‍ය භාවය සාසනික ප්‍රතිපත්තිය පුරනකොට ඒක මට්ටමට ගියාට පස්සේ සරුවච්චාන්සේ සඳහන් කරනවා මේ පුද්ගලයා හරියට මහා කන්දක් උඩට ගිහිලා හග්ගෙඩියක් පිම්බා වගේ. ඒ හග්ගෙඩි සද්දේ පැතිරෙන ප්‍රදේශෙ මෙච්චරයි කියන්න බෑ. එනිසා සත්තු මරපු එකම මම මතකයට අරගෙන මීට පස්සේ නම් ආයෙ මං ඒ වැඩේ කරන්නේ කියලා ඒ සත්තු මැරීමම හේතු කරගෙන සත්තු නොමරන්න කාටවත් කියන්නේ නැතුව සතුන් කෙරෙහි අබහෙට සූදානම් වෙනවා ඒ සූදානම් වුණාට පස්සේ එයා මේ ජීවිතේ දන්නවා බුදුන් දැකීමේ වෙනසක් මට සිද්ධ වුණා. ධර්මය ඇහිීමේ වෙනසක් මට සිද්ධ වුණා. මම සංඝයාගේ පරපුරට ගියා. මම සීලයක පිළිපියා. ඒ නිසා මගේ ජීවිතේ පරිණාමයක් ඇති වුණා. ඒ නිසා බුදුහාමර අපිට සාතිකයක් දෙනවා. උඹට මේ කර්මේ මෙජවතෙන් ගෙවනව ලබනාත්මට යන්නේ. උපපජ්‍ය වේදිනිය වෙන්නේ අපරාපරිය වේදිනිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පතයක් වෙන්නේ මෙහෙන් බසගෙන ගා එහා පැත්තෙන් බහින කතාවක් නැහැ මේ ජීවිතේ ගන්න පුළුවන්. ඉතින් මේක සතුම් මර පුද්ගල වෙන අපි අපිට මේ බැඩමුළු වලදී ජීවිත කාලයේ පුතුලාව පුලාවට තවත් ජීවිතේ නැත්තු සාක්කියට තියාගෙන අපි පළල් මනසක් ඇති කරගත්තොත් අප්‍රමාණ මනසක් ලෝකේ ඉන්න සත්ත්ව ප්‍රමාණය අප්‍රමාණ නිසා ඒ අප්‍රමාණ මනසක් ඇති කරගත්ත හැම චිත්තක්ෂණයකම සතුටු වෙනවනම් මම හිතින් සතෙක් මැරෙන්නේ අනේ බුදුහාමරණ පිංචිත් වේවා ධර්මයේ තේම සජීවීවා මම සංඝගණයට යනවා මම සිල්පද රකින්නවා මම සතෙක් මරන්නේ නැහැ කියලා මේක සමාදම් වෙන්න පුළුවන් නම් ඔయిత වැඩිය නිවනක් ඕනේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ ඒ සූත්‍රයේ තියෙන සංයුත්නිකායේ මතක් වෙන්නේ නැහැ මම පස්සේ මතක ඉච්චාම කියන්න. මේකට පුංචි කතාවක් කියනවා ඥානන්ද හාමුදුරුවෝ. ඥානන්ද හාමුදුරුවෝ ඒ දවස්වල පැවිදිච්ච අලුත බස් එකේ ආවලු බස් එක නෙවෙයි කාර් එකක ආවලු ගාල්ලේ ඉඳලා කොළඹට. එනකොට ඒ හාමුදුරුවෝ බොහොම පුංචි හාමුදුරු කෙනෙක්. ලොකු හාමුදුරු කෙනෙක් සීට් එකේ ඉන්නවලු පිටිපස්සේ. ඉතින් ඒ දවස්වල කාර් වල යනවා කියන්නේ ඉතින් ලොකු බරපතල වැඩක්. දැන් මේ ස්වාමීන් වහන්සේ දිගටම මොනවද කියනවලු. ඥානදාමුරන්ට දැනගන්න ආසයිලු මොකද්ද මේ ආමුරගේ හරි සතුටි. ඥානදාමුර හිමීට මම දන්නේ ඒක මං අතින් දාපු කැලලද කියලා නිදාගත්තා වයි කියලා රාහම්දුරන්ගේ උකු මේ පත්තට හේතු වෙලා අහගෙන හිටියලු මෙහාට මොකද්ද කියන්නේ කියලා. ගාලු බාර දින හැම මලක්ම දකින්නකොට ඒ ශාන්ති කෙනුන අනේ මේ මලත් බුදින්ට බුදු මොනිදුට පූජා කරන්න නැත්තම් අනේ මේ මලත් මොනිදුට පූජා කරන්න නැත්තම් අනේ මේ මලත් මොනිදු පූජා කරන්න නැත්තම් මල් බල බලා දකින දකින මල බුදුන්ට පූජා කරනවලු හිතින් වගේ සත්තු මරන්නේ නැති හැම චිත්තක්ෂණයකම මේ අප්‍රමාණ සත්ව සංඛ්‍යාවකට මම මේ අබේදිනවා කියන එක සතුටු වෙනවා නම් තවත් මොකටද නිවනක් ඒක තමයි අර සූත්‍රයේ තියෙන්නේ ඒ ඉන්නේ නැහනේ මේ ඕගොල්ලන්ගේ නරක වෙලාවද මගේ නරක වෙලාවද මන් දන්නේ නැහැ. මෙත්තා සහගත සූත්‍රය. මෙත්තා සහගත සූත්‍රය තමයි කියලා තියෙන්නේ මම දුන්න එකනකට විතර PhD එකට ටීම් එකට බලන්න කියලා මෙත්තා සහගතේන චේතසා කියලා තියෙන්නේ සුභ පරමාහ කතාව පටන් ගන්න. මට ආවා පින මතක් මතකේ ආවා. සුභ පරමාහම් බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විඥාන්තස. මහණෙනි නිවන් දක්නාතෙක් සුභය දැනගෙන ජීවත්වයන් සුභය පරම කරන ජීවත්වයන් එච්චරයි මෛත්‍රිය කියන්නේ. ඒක උඹට සුමුදු ගමනක් අරහත් මාර්ගයේ දක්වා යන්න සලකස් කළ දෙනවා. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි මහණෙනි සුභය ජීවත් මම මේ සතුන් මරන්නේ නැහැ කියන මේ හොඳ දේ සතුටු වෙමින් ජීවත් වෙන එක තමයි මෙත්තා චේතෝ විමුක්තිං කියන්නේ. ඒකම කල්පනා කර කර ඉන්නවනම් නිවන් දක්නාතෙක් සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තෝනි ඉද පඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපඩ විජ්ජන්තස. නිවන් දක්නාතෙක් සුමුදු ගමනක භ්‍රමචර්යය රකින්න පුළුවන්. නමුත් අපි සත්තු මරණ වෙලාවට පශ්චාත්තාප වුණාට කවදාකවත් අපිට පුරුද්දක් තියෙන සත්තු නොමරන වෙලාවේ ඒක සතුටු වෙන ගතියක් කිසිම දහම් පාසලක් ගන්නවා මම දැකලා නැහැ. කිසිම PhD එකක් කළා තියෙනවා මම දැකලා නැහැ. මරපු සත්තු ගානට පශ්චාත්තාප වෙන්න නම් හැම කෙනාම අපිට උගන්වනවා. ඒ නිගණ්ඨනාත ධර්මයක්. සර්වඥාන්සේ කියන්නේ උඹ ඒක දැනගෙන ඊට පස්සේ සත්තු මරන්න එපා පුතා. මරන්න නැති හැම වෙලාවෙම සතුටු වෙයන් භාවනා කළ ප්‍රතිඵල පැත්තක තියන්නකෝ. මම මේ වෙලාවේ සතෙක් මරන්නේ ඒක නිසා යම් බහුලම් යම් බහුලම් කියලාදී තත් තත් නෙය්‍යාති කියන වචනේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. මිනිස්සෙක් මුළු දවස පුරාම ගත්තත් හරක් මරණ කෙනෙක් කියන්නකෝ වැඩි වේලාවක් සත්තු මරමින් නැහැ. වැඩි වේලාවක් ඉන්නේ සත්තු නොමරමින් ඌ ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ නිසා දවසට එක සතෙක් මරලා වූ අයියෝ බලන්නකෝ මං සතෙක් මරුවා අයියෝ මං අපායට යනවා අයියෝ මං නරකට යනවා කිව්වොත් ඒ කාන්තේ මේක නරකට යනවා ඇයි ඒකමනේ නිතර දෙවේලේ සමාදන් වෙන්නේ අකුසල සමාදානේ නේ තියෙන්නේ ඉතින් මේ භාවනා මැද අතනට ආවත් ලොකු පිනක් නේ පිංගුතුන් අතර හිටියත් ලොකු පිනක් නේ ඉවිලයි සත්තු මරන්නේ ඒ වගේ විතරක් නෙවෙයි මරන්නේ නැති හැම චිත්තක්ෂණයකම සාදු කියපන් දකින් දකින මලක් දකිනට අනේ මේ මලත් මුනිඳුට පූජා කරන්නේ නැත්තම් අනේ මේ මලත් මුනිඳුට පූජා කරන්නේ නැත්තම් කිය කිය ඉන්නවනම් තවත් ස්වර්ගයක් මොකටයි? ඒක මේ ජීවිතයේ තියෙන උතුම්ම කුසලේ. මොකද්ද? සබ්බපාපස්සා කරණං. මොන කොයි කාලෙ මේ සිංහල බුද්ධ ආන පිංගම කියන ජරාව ආවද කියලා මට තේරෙන්නේ නැහැ. මේ බෞද්ධයා පිංකම් කරන්න රහු බැඳගෙන යනවා මෙච්චර පවු නොකිරීමෙන් සුද්ධියක් ලබන්න පුළුවන්කමක් තියෙදි සබ්බපාපසා කරණම් තියෙදි ඒක සමහර විටක අභාග්‍ය සම්පන්නයි මේ જાතීන් තුනක් ඇවිල්ලා සිංහල විනාශ කරා පුරුතුවිසි කාර්යය ලන්දේසි කාර්යය සුද්ධයි ඒ කාලේ පොල් තෙල් පහනක් පත්තු කෙරුවත් සත පහක් දඩ ගහනවලු බල්ලෙක් පැරුණත් ඒකටත් මරාල බද්දක් තියෙනවලු පොල් ගහක් තියෙනවනම් ඒකටත් බදු ගෙවන්න ඕනේ. පන්සල් වලට දාන දෙන්න තහනම්. ඉතින් ඒ නිසා පින්කම් හරහා තමයි අපි ඔය යාචින්ගෙන් බේරුනේ, බැමිණියා සායෙන් බේරුනේ, කරකොල සායෙන් බේරෙන එකක් තිබ ඒක ඇති වටිනාකමක් ඇති. නමුත් අද කියන්න වෙන්නේ අපි මේ නොකරන පව් නොකර සිටීම සමාදන් වෙනවනම් අපිට දවස පුරා කොච්චර සතුට වෙන්න පුළුවන්ද? බුදුන් පහළ වෙච්ච නිසා ධර්මයේ නිසා මන් සතු මරපු නිසා අද මං සත්තු මරන්නේ අනේ හැම චිත්තක්ෂණයක්ම බුදුන්ට පූජා වේවා මේක මෛත්‍රී චේතෝමියති අප්‍රමාණ කුසලයක් ඒ අප්‍රමාණ කුසලයේ ඉන්නා තාකල් අපි අර කරපු අකුසල් ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒව ඊගාවාත්මට යන්නේ නැතුව මෙලෝ වශයෙන්ම ditta ධම්ම වේදිනේ වශයෙන් ගෙවෙනකොට අපි මේ පාරේ යනකොට අපිට කියන්නේ කවුරු අපිට ගැහුවයි කියලා අපිට බැන්නයි කියලා අපිට හිතෙනවා මේ කරපු අකුසල කර්මයක් නිසා ගැහුවා බැන්න අනේ ඌට ආයෙ ගහන්න යන්න එපා. අනේ ඌට ආයෙ බනින්න යන්න එපා මේක මේ ගෙවෙන එක දැන් ඔහොම ගෙවපන්. එහෙම නැත්නම් වැල් පොලිත් එක්ක ලබන ආත්මෙ ගෙවන්න වෙනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට දුන්නේ. අඟුලිමාල හාමුදුරුවෝ කියලා කියන්නේ 999ක් ගණන් කර කර කපපු අමුත්‍රස්තවාදියෙක්නේ ප්‍රභාකරලා මුල්ලේනේ මං හිතන්නේ ප්‍රභාකරන්ට එච්චර කපන්න පුළුවන් උනායි කියලා. ඒ මිනිස්යාට බුදුහාන් කිව්වේ යතෝ හම්බගිනි අරියා ජාතියා ජාතෝ න පාණච පාතාන යෝරෝපෙසති ඒතේන සත්‍ය වජ්ජේන සොත්ති කබ්බසාති. මම මේ ආර්ය භූමියට ආවට පස්සේ එක සතෙක්වත් මරපු නැති ආනුභාව බලයෙන් මේ අම්මගේ ගැබමල් පහ වේවා. අච්චර සත්තු කපු මිනිසයා හැමදාම පින්ඳ පාතේ ගියාම කොල්ලෙක් වෙරළු ගහට ගලක් ඇහුවත් මේ හාමුදුරන්ගේ තට්ටෙට වදිනවලු. කුණු බාල්දියක් විසිකිරුවොත් ඇඟට වදිනවලු. කෑරලා කියලා ගැහුවොත් පුණට වැටෙනවලු. පාත්‍රේ ඉරාගන්ලු පාත්‍රේ පෙරලාගෙන සිවුර ඉරාගන්ලු එන්නේ. එනකොටම බුදුරජාන්සේ පිනිදලා කියනවලු අඟුලිමාල ඉවසන්ඩ ඕකට කේන්ති ගත්තොත් හිත ඕක ditta ධම්ම වේදනීය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපරාපරිය වේදනීය වුණොත් උඹට ගෙවන්න ගුණොත් ආය බුද්ධ කල්ප කීයකින් අපායෙන් එන්න වෙයි දන්නේ ඔය කරපු අකුසලවල පුංචි පුංචි ශේෂ කර්ම ඒ උඹට ගහපු කෙනාගෙන හිතන්න යන්න එපා. උඹට බැනපු කෙනාගෙන හිතන්න එපා. මූණට කෙල ගහපේ කෙනාගෙන හිතන්න යන්න එපා. උඹ ඉවසපන්. ඔයගොල්ලෝ දරුවන්ට එහෙම උගන්වනවද? නෑ ගැහුවක් ගහපි. බැලනොත් බනපේ. මං ග්‍රාම සේවක අඳුනන උකට ගහලා වර මං කරන්න ඉතුරු හරි කියලානේ ඔක්කොම ලැච්චරයි තොපි සේරම එකයි. ඒව ඔක්කොම නිගණ්ඨ ධර්ම. නිගණ්ඨනාත ධර්ම. අපිට කියන්න තියෙන්නේ ඔබ බය බොයි කියලා බේරියන් මේ සංසාරේ පව කරපු නැති කෙනෙක් නෑ. ඒ නිසා කවුරු ඇවිල්ලා බැන්නත් yes sir. සලූට් එකක් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. අර එළුත එළුව කපපු අම්මා අන්තිම වතාවේ අන්තිම භවයේ මිනිහෙක් ඇවිල්ලා පිහිය ගාලා කකුල් දෙකෙන් පාගගෙන බෙල්ල හරවලා කපන්න හදනකොට දැන් ඉලිච්චි දන්නවා. ඒ වෙලාවේ මට ಜಾති ස්මෘති ඥානෙ පහළ වුණා කියලා තමයි මේ එළුවට සංග්‍රහවේ කියලා තින්නේ. යාට හිනාවක් ගියාලු මේ සැරෙන් මගේ කර්ම ඉවරයි. කියලා එලිච්චි වෙන වෙලිච්චි මැරෙන්න දමරනකොට දඟලනවනේ. මේකේ hina වෙනකොට කපන මනුස්සය ඇව්වලු තෝ මොකද යකෝ hina වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේක මගේ අවසාන කපල කපල මයිල් ගානට කපල මේ අන්තිම මේක ඒ නිසා මේන් මං කර්ම ගෙවලා ඉවරයි. ඒ කියන්නේ මැරීම සතුටක් කරගත්තා. ගෙවලා ඊට පස්සේ මනසක් කළුවන්නේ මට දැන් තේරෙනවා මේකේ බයනකම කියලා මෙයාට ජීවිත දාණය දීලා තියෙනවා. ඒ කියන්නේ එලිච්චිට තිබිලා තියෙන ඥානය නිසා Tamange බෙල්ල කපන්නේ මිනිස්සයා කපද්දිත් සතුටක් ඇති වෙලා තිනවා යන්තම් කිවරයි. සත්තු කපපු එක ඉවරයි කියලා. අන්න ඒ වගේ අපිට කරදරයක් එනකොට අනේ මේක මේ පරණ එකක ගෙවෙන වාරයක් කමක් නැහැ. ওই කරන මනුස්සයා නෙවෙයි වැඩිකාරයා. උඹම කරගත් එකක් මේක තියෙන කියලා ඉවසන්න පුළුවන් නම් නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචන. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛරෙන් කවදාකවත් වෛරේ සංසිඳවන්න බෑ. ඒක නිසා අවෛරයෙන් ඒකාන්ත සංසිද්ධියක් ඇති වෙන එක සනාතන ධර්මයක්. අන්න ඒකට විරුද්ධ පැත්ත තමයි මේ අපේ තියෙන නුරුස්නා ගති. නුරුස්නා ගතිය තියෙන මිනිස්සයා වසලයේ ගහලයේ එමන්ස තුලින් ඕන වෙලාවක සතුටක් මැරෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට මේ අපිට කරදර එනකොට දුක් එනකොට බාධා එනකොට නිග්‍රහ එනකොට නුරුස්නා ගතිය ඇති කරගන්න නැතුව බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් මේ පව් given නාමයෙන් අපි ඉවසන්ඩ භාවනා කරන කෙනෙකුට ගොඩාක් අවස්ථාව තියෙනවනේ දන් දෙන කෙනෙකුට වැඩිය සිල් රකින්න කෙනෙකුට වැඩිය. ඔබ කරන දෙයක් කරවන් මම යන්නේ ඒකට පත් උත්තර බඳින්න මම යන්නේ ප්‍රතික්‍රියා කරන්න. හැබැයි ඒක ඉතිය පොඩි රහසක් තියෙනවා. ඒ කවුරුර දැම්මට ගහගෙන බැනිනකොට ඌට hina වෙන්න යන්න එපා. පොඩ්ඩක් මූණ නිකන් අට කරගෙන වගේ ඉන්න ඕනේ. ඇත්ත තමයි මගේ හිත රිදිලා වගේ කියලා ඉන්න ඕනේ නැත්නම් අරමණිත දන්නේ නැහැ මේ මොකද්ද මේ කරන්නේ දිගණ්ඩ නීතියේද බුද්ධ නීතියේද කියලා ඌ ගහන්න එපා අයියෝ එපා මේ මාව වතුර දාන්න එපා කියලා ඉබ්බ ගිනුනේ එන්නේ වේ මැරෙයි මාව දාන්න එපා කියලා වතුර ටූ දාන්න වතුර දැම්මට පස්සේ ඉබ්බට වැඩි හොඳයි කියන කවුරු ඇවිල්ලා කරදර කරනකොට එන්නේ වේ මාව දාන්න එපා වතුරට මැරෙයි කියලා කියනවලු ඉබ්බා ඒ වගේ එකට කියන්නේ එපා එපා එහෙම කරන්න එපා මමත් ඇහෙන සින් සිල්ලන්ත රකින්න ගෙන එහෙම කරන්න එපා කියලා ඌ ගහනවනේ ඒජීදි ගහනවනේ අනේ එතකොට මේ මිනිහයාට අප්සෙට් යන්නේ මේ අනිකන්ටනාත පුත්තේ ගෝලයක් උනත් බුදුහාමුදුරනේ ඒ වෙලාවේ මෝහන් ටිකක් අට කරගෙන ඉන්න එක වටිනවා. ওই මෛත්‍රී ධ්‍යාන පිපිච්ච මෝනින් ඉන්න යන්න එපා. එතකොට අර මිනිහයා අප්සෙට් යනවා මේ ගහද්දි මේ යකා hina වෙනවනේ කියන. ඒ වෙලාවේ මෝහන් ටිකක් අට කරගන්න එක වටිනවා. ඒවට කියනවා ධම්මයක් ප්‍රයෝග කියලා. හැබැයි හිත යටින් සන්තෝෂයක් වෙනවා මම කරපු පව් වලට ඔහොම වෙලා මදි යකෝ කොහොම නෙවෙයි මට ගහන්න තියෙන මට සාමාන්‍යයෙන් කේක් එකකින් ගහලා වැඩක් නැහැ. අයිසින් දාලා කේක් එකකින් ගහන්න ඕන. මං අවුරුදු 26ක් වෙනකන් හපපු සත්තු ගාන දන්නවනම් මම බිල්ලක් දැම්මොත් වතුරට ගැස්සුවොත් ගිලලා නෙවෙයි මාළුවා ඉන්නේ ළඟ තියෙන මාළුවා කොක්කට මිල්ලා එනවා. බුද්ධුම පින්වන්ත අත් දෙකක් තියෙන. මං නිකන් බිල්ලට මේ ඇමත් දැම්මොත් ඉතින් වතුරට දාලා ගස්සන්න විතරයි තියෙන්නේ ළඟ ඉන්න මාළියෙක් කැටි ගැසිලා එනවා. දැක්ක දැක දන දන ඉච්චර සත්තු කපලා තියෙනවා. මම මේ සතුටට නෙමෙයි කියන්නේ. සතිය පිහිටවපු දවසේ ධම්ම ධම්මික හම්දුර කිව්වා ඔය සේරම ගෙවන්න පුළුවන්. මම එදා විශ්වාස කරේ නැහැ. විශ්වාස කරේ නැහැ. කිව්වේ මොකද්ද? උඹ කරා පැමිණ මොන දුකක් ආවත් උඹට ඉවසන්න පුළුවන් කියලා. ඒ පරණ කර්ම ගෙවෙන්නේ ඒ හිරියරයක් මාර්ගෙන්. එහෙම නැත්නම් හිටනරක් වීමක් මාර්ගයෙන්. එහෙම නැත්නම් නුරුස්නා ගතියක් මානේ මොනම දෙයකටවත් නුරුස්නා ගති පාන්න එපා. ඔගේ එන එක හොඳයි. දැන් එන එක හොඳයි. ඔක ගියොත් ඊගාව ආත්මෙට වැල් පොලි ක්‍රමයට යන්න. ditta dhamma vedinne නොවුනොත් උපපජ්ජ වේදිනී වෙනවා. නැත්නම් අපරාපරිය වේදිනී වෙනවා. ditta dhamma වශයෙන්ම අහෝසි කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපේ හිත පිට ගියයි කියන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරා ධර්මදී මේ මේකෙදී අපි හිත පිට ගියාම ඉතින් මොකක් හරි කරපු කර්මයකට නෙවෙයි හිත පිට යන්නේ නැතු මේ අරමුණු වෙනවා අපිට විරුද්ධව අපිට මේ මූලික අරමුණ තියෙනවා තීති ළඟ තියෙන මොන හරි කුණු හර්පයකට හිත යනවා ඒ අරමුණුත් තියෙනවා Tamange අරමුණ නැති වෙලා නෙවෙයිනේ අපේ තියෙන ජඩකමනේ අපේ තියෙන කෂණ ගතියනේ ෂට ගතියනේ මායාවනේ ඉතින් ඒක දැනගෙන හිටනරක් කරගන්න නැතුව ditta ධම්ම වේදිනේ වශයෙන් හරි ඒකට තරහ වෙන්න එපා. උඹ හිමීට ගෙනල්ලා අරමුණේ තියාපන් හිත. කියලා බලපන් කොහොමද අරමුණට ආවේ කියලා. අන්න එතනදී හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් ඒකට කියනවා අකුසල සමාදානයි කියලා. ඒ වෙනුවට මගේ මූල කර්මස්ථානට ගේන්න පුළුවන් ශක්තිය කාටවත් මගෙන් නැති කරන්න බෑ. ඒක තමයි බුදුහාමර අපිට දීලා තියෙන මානවයිති වාසිකම බොහෝන කෙනෙක් මාව අරේ මේ නන්නත්තර කරපන් මම එනවා මගේ තැන කියලා ආව බවට මම නැවත අරමුණට ආව බවට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මායя පරාදයි මායя පරාදයි ඉතින් ඒකට නිදර්ශන වශයෙන් කියන්නේ කාන්දම් කෑලකෝ යකඩ කෑලකෝ යරගෙන මැදින් එල්ලුවොත් කාන්දම් කෑල්ල හැමදාම යන්නේ උතුරටනේ යකඩ කෑල්ල එහෙම ගන්නෑ යකඩ කෑල්ල ඉතුරු වෙච්ච හැත්තට යනවා නමුත් මේ යකඩ කෑල්ලේ කාන්දම් කෑල්ල උලලා උලලා උලලා ඒකට සත්පුරු සාහස්‍ය දුන්නොත් කාන්දම් කෑල්ලත් යකඩ වෙනවා. ඊට පස්සේ කාන්දම් කෑල්ල හැරෙන්නේ උතුරටම තමයි. ඒ නිසා කවුරු මොන අරමුණ ගෙනත් දැම්මත් සද්දාවට වේදනාවට හිතවිලි ආවට හිත නරක වුණාට මට නැවත මගේ මූල කර්මත්තන්න යන්න පුළුවන් ගතිය වළක්වන්න මොනම ශක්තියක්වත් ලෝකේ නැහැ. ඒ නිසා ඒකට අපි කියනවා සමාධි ශික්ෂාව කියලා. නන්නත්තර වීම හරහා තමයි අපි දැනගන්නේ මට පරණ පව් තියෙනවා. ඒ පව්වනෝ මාව කරකොල අතාරින. උතුරු දකුණු නැති කරලා අතාරින. ඒක ප්‍රශ්න නෑ. කොයි වෙලාවකදී හරි අපිට එනවනේ දැන් ඔබ ආවේ මෙතෙන් ඌව කරන්න නෙවෙයි. ඔබ හිත පිට ගිහිලා තියෙන හරි. පශ්චාත්තාප නොවි නැවත පුළුවන් ද අරමුණට යන්න. ගියාට මදි ප්‍රසිද්ධ සභාවක් කියන්න ඕනේ. මගේ හිත ලස්සන මූල කර්මස්ථානයේ ඉඳලා නික්ලේශී තැනක ඉඳලා නිර්මල තැනක ඉඳලා ക്ഷേම භූමියක ඉඳලා කඩප්පුලි තැනකට ගියා. මම ගියාට පස්සේ දැනගත්තා සතියක් නැහැ අරමුණෙත් නැහැ කියලා බෑ මං කලබල වෙන්නේ නැතුව මං ආපහු මූල කර්මස්ථානේ ගෙනත් තිබ්බා මං ආවට පස්සේ මට ආයෙසරයක් හුස්ම වැටුණා. ඇවිදිනවා නම් ඇවිදින බව වැටුණා කියලා මේක ලස්සනට මේ කතන්දරේ අත්දකලා ලියන්න පුළුවන් නම් සියලුම පව් ගෙවලා අහෝසි කරලා ගෙවම් කරන්න පුළුවන්. බෞද්ධයා කවදාවත් පිළිගන්න කැමති නැහැ. බෞද්ධයා පිළිගන්න කැමති නැහැ. අන්‍යාගමිකෝ ප්ලාස්ටි. අන්‍යාගමිකට කියලා දුන්නොත් බුදුහාමර කියලා දීලා තියෙන මෙලෝ වශයෙන් පව් ගෙවම් කරන ක්‍රමයක්. යන්න ඉස්සල්ලත් සතිය නම් තිබුණේ හිත ගිහිල්ලා ආවට පස්සෙන් සතියෙන් ඒ දෙක අතර මැද පවු නෑ කියලා සමීකරණයක් කියලා දෙනවා පණ්ඩිත සාංශි බුරුමේ. හිත පිට යන්න ඉස්සල්ලත් සතිය නම් හිත පිට ගියාට පස්සේ කරණම් ගහලා කත්තිරම් ගහලා ආයෙත් සතියේ නම් ඒ අතරමැද කිසිම අකුසලයක් හඳන්න බෑ. ඒක සපේලා කියන්න ඕන. ඉතින් ඒක කියලා දෙන්න පුළුවන් සති ක්‍රීඩා වලින් පොඩි දරුවන්. අපි සති ක්‍රීඩා හදනවා. දහසක් සති ක්‍රීඩා හදලා පොඩි දරුවන්ට කියනවා පව් කරන්න දඟත් ටිකක් ඕනේ පරිස්සමින් ඈ දඟ කරන්නේ නැති පොඩි උන් වැඩ නැවුම් දඟ කරන්න ඕනේ. ඒ පරිස්සමෙන් කරපන් අපි උඹට වග වෙනවා. කරපන් සතියේ. ඉතින් අපි ගිය පාර ගිය වෙලාවේදී අපි ළඟ නෑ නේ මැජික් මැජික් ජාර එක. හරි. මැජික් ජාය කියලා හදනවා මේ බෝතලයකට වීදුරු එහා පැත්ත මෙහා පැත්ත වේදෙන බෝතලයකට ග්ලිටර් ටිකක් දාලා සබන් කුඩු ටිකක් දාලා මේ මැලියන් ටිකක් දාලා ඒක බොහොම තැම්පත් වෙලා තියෙන කුඩු අඩියේ කොල්ලපුවාම ඒ කුඩු කලවම් වෙලා හොඳ අරගෙන එන්න. කලවම් වෙලා එහා පැත්ත වෙන්නෙත් නෑ මේක මංජ බජල් වෙලා යනවා අර පස් ටිකක් දාලා වතුර දාලා හෙල්ලුවා වගේ. ඊට පස්සේ ළමයට අතර දීලා කියනවා ඔන්න බබා දැන් මේ පටන් ගන්නකොට තිබුණේ ඔයා ඉපද අවදි වෙනකොට තිබුණ හිත. බොහොම තැම්පත්. කුඩු ඔක්කොම අඩියේ. දැන් ඔයා කලවම් කරන්නේ. ඒ ඔයාගේ 9 10 වෙනකොට හිත ඇවිස්සিলা. දැන් ඔක ඔහොම අත උඩ තියානින්. මොකද වෙන්නේ? හිමීර කුඩු තැම්පත් වෙනවා. ඉතින් ළමයන් ඇහුවොත් දැන් මේ කුඩු තැම්පත් වෙන්න ඔයා මේ මොනවද කෙරුවේ කියලා. ඉතින් ආ කියන මං හොල්ලන්නේ නැතුව හිටියා. නිස්සද්දව බලන්නේ හිටියා. එහෙම නැත්නම් මේක දිහා අවධානය බයි. ඉතින් මං අහනවා ඔයා නිස්සද්ද කෙරුවත් නැතත් නතර වෙන එක වෙන්නේ නැද්ද? ඌ හොල්ලා පෙන්නහංකෝ. ඕ කියලා දි මම මේ හතිපාසලේ වැඩ කෑල්ල. හතිපාසලේ කියන විදිහට කරපන්. විනාඩියක් දෙනවා උඹට. නෑ මේ හිල්ලුවාට පස්සේ බෑ හොල්ලන්ඩ ඉස්සලා පෙන්නලා ඉඳ තිබ්බේ. මේ හොල්ලන්ඩ ඉස්සලා මේ වතුර හරි පිරිසිදුයි. මේ කුඩු ඔක්කොම තැම්පත් වෙලා තියෙන. ඉතින් පටන් ගන්නකොටම ගේම ගේම කෑවා. දැන් දැන් හොල්ලලා පෙන්නන ඔන්න ඇවිසිච්ච හිත. ඊට පස්සේ ඔක තියාන හිටපුවාම ඒක විනාඩියෙන් ආයෝග තැම්පත් වෙනවා. ඉතින් ඔක තැම්පත් වෙන්න අපි සද්ද කෙරුවත් තැම්පත් වෙනවා නිස්සද්ද හිටියත් තැම්පත් වෙනවා. අතීතිය අනිතියත් තැම්පත් වෙනවා මේසොල තිබ්බත් තැම්පත් වෙනවා. ඒකාග්‍ර හිතින් බැලුවත් තැම්පත් වෙනවා. කලබල හිතකින් බැලුවත් තැම්පත් වෙනවා. තැම්පත් වීම සඳහා අපි මොකුත් කරන්න ඕනේ නැහැ. උච්චරයි භාවනාව කියන්නේ. ඉතින් ඒක නිසා කොච්චර කනබුවාම කෝක තැම්පත් වෙන එක ඉබේ වෙනව නම් කැළඹිච්චාම මොකෝ? මොකද්ද ප්‍රශ්නේ? ඒක තැම්පත් වෙන එක නැති කරන කාටවත් බෑනේ. ඉතින් බුදුරජාණන් සඳහන් ඔබ සත්තු මරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කවුරුත් නෑ. මේ ආහාර දාමේ තුල බannකොට සත්තු මරන කවුරුවක්වත් නෑ. නමුත් මේ ගැන පශ්චාත්තාප වෙ ඉන්නවා කියන්නේ මේක හොල්ල හොල්ලා ඉන්න එක තමයි. කවදාවත් tempat. මේක tempat කරලා බලපන්. ඕම් බලපන්. එහෙව් හිතක් tempat කරන්න පුළුවන්. ඔබ දැනගනින් සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී වඩපන්. ජීවිත පරිවර්තනයක් ඇති කරගන්න. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ උපදින්නේ. නැත්නම් මේ පව්කාරයෙන්ද ගල් ගහන්නවක්වත් කරපු පව් ගැන පශ්චාත්තාප වෙන්නවක්වත් අපේ අම්මලා තාත්තලා අපිට උගන්වපු බොරුව නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අපිට අම්මලා තාත්තා උගන්ලා තියන්නේ නිගණ්ඨනාත පුත්තේ කතාව. සත්‍යික මරණ දෙපා මෝ අපායට යනවා. නරකයට යනවා තමයි. මේ යන්න ඉස්සර මෙලෝදි ගෙවන්න පුළුවන් නම් ඇයි මේ කුණු කන්දල අරගෙන ලබනාත්මෙට යන්නේ? ඇයි මේ අද කරපු පව් ටික ඔළුවේ තියාන හෙට උදේ නැගිටින්නේ? පටන් ගන්නකොටත් මේක නිශ්චල නම් තැම්පත් කරලා පස්සෙත් නිශ්චල නම් අතරම ගැළඹිලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක සතියෙන් දන්නවනම් එකක්වත් අකුසල් වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා මේ බෞද්ධයා කියන සතා විතරක් තමන් කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙවි. ඒ කොච්චරද කියනවනම් බුදුරජාණන්සේ වචනේම කියනවා ආනන්ද මේ වගේ අර නිගණ්ඨනාත පුත්තු වගේ ගුරුවරයෙක් කියපු දෙයක් අහලා සතුන් මැරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා එක ඒ දෘෂ්ටියෙන් යුක්තව ඒක දැඩිසේ අරගෙන හිටියොත් ඒ මනුස්සයා ඒ දෘෂ්ටිය නිසාම අපායට යනවා. ඒ විනෝඩම් බුදු කෙනෙක් ලෝකේ පාන්න බුදුහාම මොකද කියන්නේ? අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ. කිසි කෙනෙක්ගේ බණක් අහලා නැහැ කරපු දේ ගැන තැවි තැවි ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා බුදුහාම කියනවා භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා භාවිත සමාධිය. යහට බේන මේට හදන්න පුළුවන් ওই කිසි දෙයකින් හිත ස්ථිරහානියක් වෙන්නේ අදහපම් බුදුහාමුදුරෝ අදහපම් ධර්මය උඹත් පැවිද්දෙක් වෙයන් නැත්නම් භාවනා කරපන් සීලය රැකපන් විච්චි දේවල් ගැන පශ්චාත්තාප වෙන කෙනා අනුන් වැරද්දක් කරනකොට අනිවාර්යයෙන්ම උට ඇඟිල්ල දික්කන ඉන්නේ බමයිත් එක ඇසුරු කරන්න ඔයා පව් කරන කෙනෙක් කියලා. හරියට අපි පව් කරලා නැතුව වගේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒකට පස්සේ මේ සාරිපුත්‍ර සාංශේ අපිට ගෙනල්ලා පාන මේ අකුසල කර්මපත දැන ගැනීම පවා කොච්චරක් සුද්ධියට හේතු වෙනවද කියලා බලන්න. ඒ කාන්තෙන් අකුසලයේ අපායේ ගෙනහැර පාලනාතේ ගිහිලා නතර කරන අකුසල කර්මයේ පිළිබඳ දැනගත්තොත් බුද්ධෝත්පාද කාලේ බව දන්න නිසා manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙන නිසා ක්ෂණ සම්පත්තිය තියෙන නිසා සද්ධර්මයේ තියෙන නිසා සත්පුරුෂයෝ ඉන්න නිසා පැවිද්දක් තියෙන නිසා ඕනේ නම් මකලා දාන්න. ඕන නැත්තම් බුද්ධියට සින්න කළා තියාගන්න. කිසි කෙනෙක් ඉන්නේ නැහැයි කියන්නේ. ඉතින් ඒක නිසා අපි භාවනා කරන වෙලාවේදී එක චිත්තක්ෂණයක් හිතනද අරමුණේ හිත තියාන හිටියා. අපිට පෑදිලියොම ලියලා අත්සන් කළා දුන්නා වගේ නේ චිත්තක්ෂණයේ කවදාකවත් සතු මැරීමකුත් නැහැ. සතු මැරීම චේතනාවකුත් නැහැ. ඉතින් මෙච්චර අපි සංසාරේ පව කරගෙන ඇවිල්ලා එක චිත්තක්ෂණයක් ගොඩ දාන්න පුළුවන් නම් මට හොඳටම විශ්වාසයි මං හිතියේ සතියේ මං හිතියේ ආනපානේ මං හිතියේ වම දකුණේ ඒ චිත්තක්ෂණේ සතු මැරුන්නේ මේ මේ සතුට වැඩියෙන්ම තේන්නේ සතු මරණ මිනිස්සෙයි. නැන්දනේ වාක්‍ය තේරෙයිද කියලා ඔයගොල්ලන්. අපි සදා පටන් ගන්න ඉල්ලලා සදාචාරවාදී නැත්නම් සුද්ධවන්තයෝ කිව්වොත් ඒකේ කිසි ගැම්මක් නැහැ. නේ මම සත්තු මරලා තියෙනවා. බුදුන් දෙපින් සිද්ධ වෙන මට දැන් කචිත්තක්ෂණයක් ගොඩ දාන්න පුළුවන් සත්තු මැරුවේ නැහැ. මට ඒක හොඳට බුද්ධ විදින්න පුළුවන්. ඒක නිසා කාලිංග යුද්ධය කරපු චණ්ඩාශෝක රජුරෝ ජීවිත පරිවර්තනයක් වෙලා ධර්මාශෝක වුණාට පස්සේ ප්‍රාදේශීය සක්විති කෙනෙක් වුණා 84000ක් විහාර පන්සල් කරා. මාඝාත නීති ඇති කරා. කිසිම සතෙක් මරන්න එපා. මගේ රාජ්‍ය තුල කියලා. මොකද? එයා දන්නවා කාලිංග යුද්ධදී ලේ වගුරුපු හැටි. ඊට පස්සේ මොග්ගලි පුත්තු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා මහරජ ඒ අභාවිත කයක් නිසා ඒ අභාවිත සීලේ නිසා ඒ අභාවිත චිත්තේ නිසා ඒ අභාවිත ප්‍රඥාව නිසා අද ඔබතුමාට බුදුන්ගේ සරණ තියෙනවා මේක භාවිත කයක් කරගන්න කායනුපස්සනාව වඩන්න මේක භාවිත සීලයක් කරන්න මේ සීලය රකින්නේ අන්නුට කියලා සාදුකාර දෙව්ව ගන්න නෙවෙයි. භාවිත චිත්තයක් ඇති කරන්න යන්න ඉස්සෙල්ලා හිත සතිය තියාගන්න. ගියාට ආවට පස්සේ සතිය තියාගන්න. භාවිත ප්‍රඥාවක් තියාගන්න මේක ප්‍රසිද්ධිය කියන්නේ මිනිසුන්. මම ඡණ්ඩාශෝකව හිටියේ. බුදුන් දැක්කා. පරිවර්තනයක් වුණා. මම ඕගොල්ලන්ට කරුණාවෙන් කියනවා. ඊට පස්සේ සත්තුන්ට කරදර කරන්න එපා. ඒක අශෝක නීතියක් බාටපත් කරාට පස්සේ ඡණ්ඩාශෝක ධර්මාශෝක වුණා. දුට්ටගහමිනි ජඩම රජුර ලංකාවේ හිටපු බුද්ධ ශාසනය වැඩිම සේවය කිරුවේ යා. තාත්තට ගෑනු ඇඳුම් අඳින්න කතා කරේ. ඒ දෘෂ්ටියන් තමයි මේක හරියන්නේ නිසා අපේ බැච් එකේ මට විතරයි භාවනාව හරියි. අනික බැච් මේ සම්පිචාම කියනවා මේක කඩප්පුලියන්ටම හරියන සාසනයක් වෙන්න ඇති. ඒ ඒව කරන කාලේ ලස්සනට කරා. දැන් ඥානানন্দ හඳුරෝ මේ බණ කියනකොට හම්බෝ අවුරුදු 2600කට පස්සේ මගේ ජීවන රටාව ජීවන චරිතය লীලා තිනවා වගේ අද මං ගත කරන ජීවිතේදී ආ බලනකොට බුදුන් නොහිටින්න මොකද වෙන්නේ? සාසනයක් නොතිබුණා නම් අපි කොහෙද? ඒ ඔක්කොම ඔයගොල්ලන්ටත් වැඩිය මං අද සතුටින් ඉන්නේ මොකද? බුදුහාමුදුරට ප්‍රතිපදාවක් කියලා දීලා තියෙනවා. ඒක ගැන සතුටු වෙයල්ලා. වෙච්ච වැරදි ගැන කවල බලා හරියාගේ මේ අයක අඩුපාඩුකම් හොය හොයා කුණු කන්දල් කතා කරගෙන ඉනවා වෙනුවට නැත්නම් අකුසල් සමාදානෙ වෙනුවට කුසල සමාදානට යනනම් අපි විතර සතුට වෙන්න පිරිසක් මුළු මානව ප්‍රජාවෙ ඉන්න බෑ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්ම ප්‍රජාව සහිත කාටවත් අපිට ඇඟිලි දික් කළා කියන්න බෑ උඹ සාසනෙන් වැඩක් ගත්තේ නැහැ කියලා වැඩ ගණ්ඩ වැඩ අරගෙන පෙන්නන්න කට්ටියට කියන්නේ මම මෙහෙම තමයි හිටියේ මට දැන් ජීවිත පරිවර්තනයක් වෙලා තියෙනවා ඒ ජීවිත පරිවර්තන අනුව මම ඒ මරපු හත්තු ගානට කෝටි ගාණක් අබේදෙනවා ඒක හරියට ලොකු ජලාශයකට පුංචි ලුණු කැටයක් දැම්මා වගේ කියලා බුදුහාමුදුරු කියනවා ජලාශයේ ලුණු රස වෙන්නේ පුංචි ජලයකට ලුණු කැටයක් දැම්මොත් ලුණු රස වෙනවා ඒ නිසා තමන්ගේ කුසලය එහෙම නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තිය උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුටු වෙන්න සත්තු නොමර ඉන්න වෙලාව බුදුන්ට පූජාවක් කරන්න. ඒක බුද්ධ මල් පූජාවක්, පහන් පූජාවක් වගේ. හොරකමක් නොකර ඉන්න හොරකම් කරනවා කියන එක වෙන්න පුළුවන්. කඩේට ගිහිල්ලා ලාභේ දැකලා බඩුවක් ගන්න එක හොරකමක් තමයි. ලාභේ තින්දනේ ගන්නෙ. ඒ බිලක් ලියලා දෙන එක වෙනම කතාවක්. ඒ හොරකම් කරන තු ජීවත් වෙන්න බෑ. හොඳ හොරකම් කරන වෙලාවට වැඩි වැඩි නේ හොරකම් නොකර ඉන්න වෙලාව. අර පුයින් පොත කියවන වෙනකොට අපි පව් පොතනේ කියවන්නේ. අන්නේ පව් පොත කියවන්නේ නැතුව පින් පොත කියවන වෙලාව තමයි සතිමත් චිත්තක්ෂණය. ඒ විතරක් නෙවෙයි. ඒකට බාධා එනකොට ඒ හැම බාධාවක්ම මේ කර්මයේ ගෙවෙන වෙලාවක්. මේ කියන්නේ 100%ක් නියතිවාදයකට මං ගෙනියන්න හදනව නෙවෙයි. මට කොමන්නේ මං ඒකට කිපෙන්නේ නැහැ කියලා. ඒ කරදරෙන් පස්සෙත් මට සතිය පිටවන්න පුළුවන්. කරදරෙන් පස්සෙත් මට අරමුණ නැවත විස්තර කරන්න පුළුවන් කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ ජීවිතේක හිතින් නැතුව යන අකුසල් අකුසල් ඔක්කොම නිකන් දීබුබුලක් උඩට එන වෙලාවක ඒකට පිදුරු කන්දක් දැම්මට දීබුබුල පිදුරු කන්ද පිහලා අරිනවා රඳන්නේ නැහැ ඉතින් ඒක මැරෙන්න ඉස්සෙල්ලා එනතම මේ වැඩමුළුවේදී අත්දකපු කෙනාට ඊට පස්සේ ආයේ වෙන කතාවක් නැහැ ඕකම සාක්ෂාත් කරන එක විතරමයි තියෙන්නේ මොන ජීවන රටාව ගත කරත් අපිට බුදුරජාණන්සේ දේශනා කරපේක ඔප්පු කර කර පෙන්වන්න පුළුවන්. ඒක නිසා අද අපි කතා කරුවේ මේ පාණාතිපාතය පිළිබඳව අපි බලාපොරොත්තු වෙමු ලදලද අවස්ථාවේ මේ එක එකක් කර්මපත අනුව අපිට හම්බෙන අවස්ථාව පැහැර හරින්න නැතුව ක්ෂණ සම්පත්‍ය උපයා ගැනීම සඳහා ධර්මදේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්මදේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා